රාජකිරියේ අරියඥාන ගරු ස්වාමින් වහන්සේ දෙසන දහම් ඔබේ ජීවිතය නැවත නැවත සකස් කරගන්නට ජීවිතේ වැරදුණු තැන් නැවත නැවත හිතන්නට ඔබට මතක් කර දේවි. බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ෂණය. අපේ ගෞරවනය ස්වාමින් වහන්සේ උතුම් අරමුණක් වෙනුවෙන් ජීවිතය කැපකරපු උතුම් ස්වාමින් වහන්සේ නමක්. ගරුතර ස්වාමින් වහන්සේ සූදානම් ඔබට දිගින් දිගටම මේ දහම් කරුණු පහදලා දෙන්න. උන්වහන්සේ අපට මුණ ගැහෙන්නේ නිසල වනපෙතක බවුන් වඩමින් සිටි අවස්ථාවක. උන්වහන්සේ අපට මේ කාල වේලාව ලබා දෙන්නේ ඉඩවෙන් කර දෙන්නේ ඔබට උන්වහන්සේ අවබෝධ කරගත් සත්‍ය කරුණු පැහැදිලි කර දෙන්නට අවශ්‍ය වූ නිසාමයි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස මම මුලින්ම ඔබ වහන්සේගෙන් විමසන්නට කැමතියි නිරෝගී මනසක් නිරෝගී කයක් පුද්ගලයෙකුට උරුම වෙන්නේ කොමන හේතු නිසාද? මෙහෙමයි නෝනා, කයේ ක්‍රියාකාරීත්වය කියලා කියන්නේ සිත කියන කාරණය. තේරුණාද? කය ක්‍රියාත්මකභාවයටපත් යන සිත තුලින්. මේ ලෝකේ ක්‍රියාත්මකභාවය කියලා කියන්නේ මොකක්ද? මිනිස්යාගේ සිතේ තියෙන ක්‍රියාත්මකභාවය. එතන ලෝකයේ සංකීර්ණයි කියලා කියන්නේ මොකද්ද? මිනිස්යාගේ සිතුවිලි වල ක්‍රියාකාරීත්වයේ තියෙන සංකීර්ණභාවය. සිතුවිලි සංකීර්ණ වෙන සංකීර්ණ වෙන සංකීර්ණ වෙන ලෝකයේ සංකීර්ණභාවයට පත් වෙනවා. ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂණං සිත සංසුන් කරගන්න. සිත සංයමයෙන් යුතුව ගත කරන්න. සිත দমনය කරගන්න. ඒ සිත দমনය කර ගැනීම තුලින් මේ කයත් වචනයත් කියන කාරණේ ඉක්මලා යනවා. බුදුරජාණන් වහන්සේ දැන් අපිට විනය කාරණා 227ක් පනවනවානේ. දැන් උපසම්පදා භික්ෂුවකට විනය කාරණා 227ක් තියෙනවා. ඒතකොට සාමණේර කෙනෙකුට සාමණේර දස සීලයයි සේකියා 75යි කියලා විනයක් තියෙනවා. ඉතින් දැන් අපි මේ විනය කාරණා 200 127 ගැනම හිතනවා හිතනවට වඩා එයා මේ සිත කියන කාරණේ দমনය කරගත්තොත් මේ විනය කාරණා 227ම තමා තුලින් රැකිලා යනවා. එහෙනම් කෙනෙක් දැන් පන්සිල් සමාදන් වෙලා ඒ වෙනුවෙන් කැප වෙනවා වගේම තමාට පුළුවන් නම් මේ හිත দমনය කරගෙන ජීවත් වෙන්න. ඒ দমনය කිරීම තුළම අපි ඒ කයසිත වචනය කියන කාරණා අපේ මේ සංග්‍රහභාවයටපත් වෙනවා. ඉතින් ඒක দমনය කරගන්නම් අපි නිරතුරුවම අනිවාර්යයෙන්ම තෙරුවන් කෙරෙහි සද්ධාව තුළ ජීවත් වෙනවා. කර්මයේ කර්මඵල විශ්වාසය තුළ ජීවත් වෙන්න ඕනේ. සංසාර බය දකිමින් අපි ජීවත් වෙන්න ඕනේ. ඉතින් එහෙම ජීවත් වෙද්දී අපිට පුළුවන් නම් හිත සංසුන් කරගන්න, හිත দমনය කරගන්න. ඒ හිතේ দমনය කිරීම මත කයෙන් වචනයෙන් සිදුවෙන්නා වූ වැරදි වලට අපි යන්නේ නැහැ. ගරු ස්වාමින් වහන්සේ අද බොහෝ දෙනෙකුට නිරෝගීකම අහිමි වෙලා තියෙනවා. පුද්ගලයෙක් নিরතුරුවම පුරුදු පුහුණු කළ යුතු කුසල ධර්මයන් තියෙනවද ස්වාමින් වහන්සේ? Tamanගේ නිරෝගීකම ආරක්ෂා කර ගැනීම උදෙසා. මේම නිරෝගී බව කියන්නේ නෝන ආයුෂ වර්ණයේ සැපේ බලය. මේ ආයුෂ වර්ණයේ සැපේ බලය කියන කාරණේ අපිට ලැබෙන්නේ දානය තුලින්. වෙන දෙයකින් නෙමෙයි. තේරෙනවා දැන් මේ ලෝකේ ජීවත් වෙන්නව මේ ආයුෂ වර්ණයේ සැපේ බලයෙන් පිරුණා වූ සමාජයක් තියෙනවා අපි ගමු ප්‍රභූ මහේශාක්‍ය ජීවිත ගත කරන අය තියෙන්නේ ඒ ප්‍රභූභාවයේ මහේශාක්‍ය භාවය කියන්නේ මොකද්ද පෙර ජීවිතේ පූජා කළා වූ දානයන්ගේ ආනිසංසමයි තේරෙනවා ඉතින් දානයේම තමයි අපිට ආයුෂ වර්ණයේ සැපේ බලේ ලබලා දෙන්නේ ඒ කියන්නේ යමෙක් ආයුෂයෙන් වර්ණයෙන් සැපේ බලයෙන් හීනභාවයටපත් වුණා කියන්නේ අනිවාර්යයෙන්ම පෙර ජීවිතේ දානය තුලින් දුර්වලභාවයට පත් වෙලා තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිනිස්සයා සත්වයා කර්මයේ දායාද කොට උපදී කියලා. කර්මය මගේ කොටගෙන උපදී කියලා. තේරෙනවද? දැන් අපි සමහරලාට සමහර දරුවෙක් ඉන්න එයා මව් කුසේදිම මිය යනවා. සමහරට මව් කුසෙන් බිහි වෙන වෙලාවෙ මිය යනවා. සමහරලාට මාසෙන් දෙකෙන් තුනෙන් අවුරුද්දෙන් හතරෙන් පහෙන් එයා මිය යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේකට මේ රෝහලේ වැරද්ද දොස්තර මහත්තයාගේ වැරද්ද කියලා කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මෙතන කියන්නේ මේක හේතුඵල ධර්මයක්. හේතුඵල ධර්මය මොකද්ද? මෙයා ගිය ජීවිතේ සත්ව හිංසාවන් සිද්ධ කළා. සත්ව ඝාතනය සිද්ධ කළා. ඉතින් එහෙම කරලා ඒවැයි විපාක අනුව මේ ගිය ජීවිතේ මැරෙන වෙලාවේ කුසල් චිත්තයක් සකස් වෙනවා. කුසල් චිත්තයක් සකස් වීම නිසා මනුස්සම අකුසකට බහිනවා. බැස්සත් කළා වූ අකුසලේ විපාකයේ පිණිස එනවා. දැන් අපි කවුරු හරි දුගී කෙනෙක් ආහාරයක් නැතුව දුප්පත් භාවයෙන් පත් වෙලා ජීවත් වෙනවනම් අපි ඒ තුලින් දකින්නේ මොකද්ද? එයා සංසාරයේ දන් දීලා නැහැ. අනුන්ගේ දානයන් වලක් කළා කියනවා. ඉතින් ඒ නිසා දානයමයි සත්වයාට ආයුෂය, වර්ණය, සැපේ බලය ලැබෙන්නේ. ඒ නිසා අපේ මේ ජීවිතේට ආයුෂ, වර්ණය, සැපේ බලයේ හීනභාවයක් අපි දකිනවනම් ඒකට අපි මේ ආණ්ඩුවට බැනලවත් වෙන දෙයකට බැනලවත් හරියන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ සමාජ අසාධාරණයක් කියන කාරණය වැඩිපුර දේශනා කරන්නේ නැහැ අපිට. ඒ බුදුරජාන් වහන්සේ හේතුඵල ධර්මයන් තමයි දේශනා කරන්නේ. හේතුව තමයි අපි සංසාරේ දන් දීලා නැහැ. තේරෙනවද? ඒ නිසා අපිට සුඛෝපභෝගී භාවය එහෙම නැත්නම් මහේශාක්‍ය භාවයන් අවශ්‍ය නම් අපි වැඩි පැඩි කර්මයේ කර්මඵල විශ්වාසයෙන් දන් දෙන්න ඕනේ. ඒ දන් දීලත් වැඩක් නැහැ. දන් දෙන්න ඕනේ සීලය ආරක්ෂා කරගෙන. තේරෙනවද? ඉතින් එහෙම කළොත් අපිට ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබෙන්නේ. ඉතින් මේ ලෝකේ යම් දිව්‍ය තලයක යම් දෙවි කෙනෙක් ශාස්ත්‍රීය භාවයෙන් ජීවත් වෙනවා නම් මේ මනුස්ස ලෝකේ යම් මිනිසෙක් ශාස්ත්‍රීයභාවයෙන් ජීවත් වෙනවා නම් ඒ ශාස්ත්‍රීයභාවයට එකම හේතුව ඒ අය පෙර ජීවිතේ පූජා කළා වූ දානයයි. වෙන දෙයක් නෙමෙයි. ඒ දිව්‍යාත්මයේ මනුස්සාත්මයේ ලැබුණේ සීලය තුලින්. නමුත් අර ශාස්ත්‍රීයභාවය ඒගොල්ලන්ට ලැබුණේ දානය නිසාමයි. ඒ නිසා දන් දෙන කෙනා සංසාරේ කොතන උප්පත්තියක් ලැබුවත් එයාට ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ කියන ওই ත්‍රිසන් ලෝකේ ජීවත් වෙන අලියා, සිංහයා, කොටියා වගේ ඉන්නේ. ඒගොල්ලෝ තමයි කැලේ ඉන්න රජ්ජුරුවෝ. ඒගොල්ලන්ට කවුරුත් බයයි. තේරෙනවා. එතකොට මේ කැලේ රජ්ජුරුව හැටියට ඒගොල්ලෝ ජීවිත ලබන්නේ ඇයි? පෙර ජීවිතේ දානේ ආනිසංසමයි. නමුත් දන් දුන්නා ඒගොල්ලෝ සිල් රැක්කේ නැහැ. දැන් අද සමහර මිනිස්සු ඉන්නවා ඒගොල්ලෝ සිල් රකින්නේ නැහැ. සීලය ආරක්ෂා කරන්නේ නැහැ. එක්ක මිච්ඡා ආජීවයෙන් ජීවත් වෙන්නේ. නමුත් වෙසක් කාලෙට පොසොන් කාලෙට දන්සල් දෙනවා, පන්සලට දන්සල් දෙනවා, අප්‍රමාණ දේවල් දන් දෙනවා. නමුත් ඒගොල්ලන්ට කර්මය කර්මඵල විශ්වාසිකුත් නැහැ. ඉතින් මෙහෙමයි මැරුණාට පස්සේ අර වගේ අර ඇත් කුලේ, සිංහ කුලේ, කොටි කුලේ වගේ කැලේ සද්දන්තිය වෙලා උප්පත්තිය ලබනවා. එයා කැලේ නායකයා. හැමෝම එයාට බයයි. ඒතොර ඒ නායකත්වය යාට ලැබුණේ කුමක්ද? මොකක්ද ඒ නායකත්වය කියන්නේ? ආයුෂ, වර්ණය, සැපය, බලය. එතකොට මේ ආයුෂ වර්ණයේ සැපේ බලයේ ලැබුණේ කුමක් නිසාද? ගිය ජීවිතේ දන් දුන්නා. නමුත් සිල් ආරක්ෂා කළෙත් නැහැ. කර්මයේ කර්මඵල විශ්වාසය තිබ්බේ නැහැ. නමුත් දානේ ආනිසංස හැටියට එයා කැලේ රජුරු වෙලා උප්පත්තිය ලබනවා. දැන් සමහර මිනිස්සුયો ඉන්නවා ඒගොල්ලෝ මේ ජීවිතේ දානය දීලා තියෙනවා. දානය දුන්නත් මැරෙන වෙලාවේ මොකක් හරි දීපලක් තමයි ඒගොල්ලන්ට උපාදානය වෙන්නේ. ඉතින් එහෙම දීපලක් උපාදානය වෙලා ප්‍රේත ලෝකේ වැටුණත් ප්‍රේත ලෝකෙදී සද්දන්ත ප්‍රේතෙක් වෙලා උප්පත්තිය ලබනවා. මොකද ඒ සද්දන්ත ප්‍රේතය අනිත් සියලුම ප්‍රේතයන් යට කරගෙන තමයි ඉන්නේ. ඒතකොට ඒ සද්දන්ත භාවයට ලැබුණේ කුමක් නිසාද? ආයුෂ, වර්ණය, සැපේ බලය නිසා. පෙර ජීවිතේ දන් දුන්නා. නමුත් දාණයට වඩා එයා තුල දීපල කෙරෙහි තෘෂ්ණාව සකස් වුණා. මරණ වෙලාවේ සකස් වුණේ දීපල කෙරෙහි තෘෂ්ණාවයි. ඉතින් ඊට අදාළව මහේශාක්‍ය പ്രേතෙක් බවට පත් වෙනවා പ്രേත ලෝකේ. හොඳට ඇඳුම් පැළඳුම් ලැබෙනවා විකෘතියක් නැහැ. ඒ ඇයි දානේ ආනිසංසමයි. ඒ නිසා ආයුෂ වර්ණය සැපේ බලය කියලා යමෙක් හඳුන්වනවා නම් ඒක අපිට ලැබෙන්නේ දානය නිසාමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දානය නිසාමයි. මොකද මේ ලෝකේ කෝටිපති ප්‍රකෝටිපති අය කොච්චර ඉන්නවද කියලා බලන්නකෝ නේද? ඒ තැනේටපත් උනේ දානයේ ආනිසංසයන් නිසාමයි. වෙන දෙයක් නෙමෙයි. පෙර ජීවිතේ පූජා කළා වූ දානයන්ගේ ආනිසංස. කර්මයේ කර්මඵල විශ්වාසයෙන් සිල් ආරක්ෂා කරගෙන පූජා කළා වූ දානයේ ආනිසංස තමයි ඒගොල්ලෝ ලබන්නේ. ඔබ වුණත් තනියම කල්පනා කරනවා වන්නට පුළුවන් මේ ප්‍රශ්නය ගැන. ලෝකයේ පුරා බොහෝ ධනවත් පුද්ගලයෝ ඉන්නවා. ඒ වගේම රූප සම්පත්තියෙන් අගතෙන්පත් පුද්ගලයෝ ඉන්නවා. මේ අය සම්‍යක් දෘෂ්ටියට පත්වෙච්ච අයත් නෙමෙයි. එහෙමනම් මේ අයගේ අවසානය භව ගමන මොන වගේද? අපි ස්වාමින් වහන්සේගෙන් විමසමු. බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ෂණය ගරු ස්වාමින් වහන්ස ලෝකයේ පුරා අතිශය සුඛෝපභෝගී ජීවිත ගත කරන මිනිස්සු ඉන්නවා. ඒ අය විවිධ ආගම් වලට විවිධ ජාතීන් වලට අයත් අය. නමුත් මේ හැම කෙනාම බුදුරජාණන් වහන්සේගේ දර්ශනය පිළිගත් අය නෙවෙයි. මේ අයගේ භව ගමන කොහොමද ස්වාමින් වහන්ස අප පැහැදිලි කරගන්නේ? ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අපිට මේ ආයුෂ වර්ණයේ සැපේ බලය කතා කරනදී මේ වර්ණය කියන කාරණේ ලස්සන කියන කාරණේ අනිවාර්යයෙන්ම ලැබෙන්නේ ගිය ජීවිතේ නෝනා අපි අප්‍රමාණ කළා වූ පින්කම් නිසාමයි. හොඳේ දැන් අපි මේ ලස්සන ජීවිතයක් ලබන සමහර විට ගිය ජීවිතේ මල්වට්ටි දහස් ගාණක් පූජා කරලා ඇති. මෛත්‍රී චිත්තයන් දහස් ගාණක් වඩලා ඇති. බෝමලු දහස් ගාණක් ඇමදලා ඇති. මේවැයි ආනිසංස ධර්මයන් නිසායි අපිට මේ ජීවිතේ මේ ලස්සන සුරූපී ජීවිතයක් ලැබිලා තියෙන්නේ. දැන් එක්තරා අපි දන්න ස්වාමින් වහන්සේ කෙනෙක් සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේට අරමුණු වෙනවා දිව්‍යාංගනාවක් දිව්‍ය තලයක. නමුත් මේ දිව්‍යාංගනාව නෝනා මලින් හැදුනා වූ දිව්‍යාංගනාවක්. දැන් අපි හැදිලා තියෙන්නේ සමෙන් මසෙන්නේ. නමුත් එයා හැදිලා තියෙන්නේ මේ මලින්. ඒතර අපි හිතමු සුදු පාට විනිවිද පේන පොලිතින් නුරයක් අරගෙන ඒ පොලිතින් නුරේට රෝස පාට ඕකිඩ් මල් පුරවන්න. ඒ ඕකිඩ් මල් පුරවලා දැන් ඒ පොලිතින් නුර බාහිරින් දකින යම්සේදේ පොලිතින් නුරේ පෙනෙන්නේ. ඒ වගේ මලින් හැදුනා වූ දිව්‍යාංගනාව. කුමක්ද මේ අසිරිය? මේ අසිරිය තමයි පෙර ජීවිතේ පින්කම් සිද්ධ කළා සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කළා. තේන සීලය ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කිරීම නිසායි ඒ සාසිරියක් ලැබුණා. එතකොට තවත් මේ ලෝකයේ ශ්‍රේෂ්ඨ නාට්‍යාංගනාවක් ඉන්නවන ඕනේ. එයා මේ ලෝකයේ ශ්‍රේෂ්ඨම නාට්‍යාංගනාවක්. එතකොට අපි දන්න එක්තරා සාමින් වහන්සේ කෙනෙක් උතුම් සමාධියෙන් අරමුණු කරලා බල්ලා තියෙනවා මේ නාට්‍යාංගනාව ගිය ජීවිතේ කවරෙද්ද කියලා. එතකොට එයා දකිනවා ඇය ගිය ජීවිතේ දේවදාසියක්. දේවදාසියක් කියන්නේ දෙවියන් උදෙසා ජීවිතේ පූජා කරන්නේ දේවදාසියක් කියලා තමයි ඉන්දිය සමාජය කියන්නේ. එතකොට එයා ගිය ජීවිතේ දේවදාසියක්. පුංචි කාලේ ඒ ළමයා ගෙනල්ලා දෙවුලට පූජා කරනවා. දෙවුලට පූජා කරපු දවස් ඉඳන් ඒ දරුවා මැරෙන මොහොත දක්වා මොකද්ද කරන්නේ? මල් කඩනවා, මල් මාලා නෙලනවා, මල් ගොතනවා, දෙවියන්ට පළඳිනවා. කහදියරෙන් මේ දෙවොල හොදනවා, මුරු තැන්පත්තු වෙනවා, දෙවොල අතුපතු ගන්නවා. මුළු ජීවිත කාලෙම දෙවියන් උදෙසා ජීවිතේ කැප කළා. දෙවියන් උදෙසා බුදුරජාණන් වහන්සේ උදෙසා නෙමෙයි ඈ. දෙවියන් උදෙසා ජීවිතේ කැප කළා. මෙහෙම ජීවිතය කැප කරලා එයා අවසානයේ මැරෙනවා. මැරිලා මේ ජීවිතේ අර මිත්‍යා දෘෂ්ටික පවුලක බෞද්ධ පවුලක නෙමෙයි. මිත්‍යා දෘෂ්ටික පවුලක සුරූපී දැරියක් වෙලා උප්පත්තිය ලබනවා. එතකොට ඒ සුරූපී දැරිය මේ මොහොතේ ලෝකයේ ඉන ශ්‍රේෂ්ඨ නාට්‍යාංගනාවක් බවට පත් වෙලා තියෙනවා. එහෙනම් එයාට ඒ සුරූපීභාවය ලැබුණේ කුමක් නිසාද? මුළු ගිය ජීවිතයක් තුළ දෙවියන් උදෙසා කළා වූ පූජෝපහාරයන් නිසා. මලින් දෙවියන් මල් ලක්ෂ ගාණක් දෙවියන්ට පූජා කරන්න ඇති. මල් මාලා දසදහස් ගාණක් වියන්න ඇති. ඒ වගේ කහ දියරෙන් මුළු තැන්පතින් මේ සියලු දේයන් දෙවියන් පූජා කළා. එහි ආනිසංස හැටියට සුරූපී ජීවිතයක් ලබලා මේ ජීවිතේ උප්පත්තිය ලබනවා. ඒ නිසා අපි නිරේතුරුවම මෙවැනි පින්කම් සිද්ධ කරනවා නම් බෞද්ධද අබෞද්ධද කියන කාරණේ අදාළ වෙන්නේ නැහැ. තේරෙනවද දැන් අබෞද්ධ ජීවිතයක් ගත කරන මුස්ලිම් මහත්තයෙක් ක්‍රිස්තියානි මහත්තයෙක් Hindu මහත්තයෙක් දෙවියන් උදෙසා දැඩි ආකාරයෙන් මලින් සුවඳින් ආලෝකයෙන් දෙවියන්ව පූජා කරනවනම් දැන් අපි දන්නවනේ කෝවිල් ආශ්‍රිතව පල්ලි ආශ්‍රිතව මලින් මහ විශාල පූජාවන් සිද්ධ වෙනවනේ ඉතින් මේ අය මැරිලා මැරිලා ගිහිල්ලා නෝනා අබෞද්ධ පවුල්වල සුරූපී අය වෙලා උප්පත්තිය ලැබෙනවා මරණ වෙලාවේ මේ පින් උපාදානෙ වුණොත් එහෙම නැත්නම් දෙවියෙක් වුණොත් මිත්‍යා දෘෂ්ටික දිව්‍ය තලවල සම්පූර්ණ අසිරිමත් දෙව් වෙලා උප්පත්තිය ලැබනවා. ඒ නිසා බෞද්ධද අබෞද්ධද කියන කාරණේ සංස්කාර වලට අදාළයක් නැහැ. තේරුණාද? බෞද්ධ කෙනෙක් මේවා සිද්ධ කළොත් එයා සම්මාදිට්ඨියටපත් වෙලා උප්පත්තිය ලබනවා. අබෞද්ධ කෙනෙක් ඒවා කරොත් සම්මාදිට්ඨියෙන් බැහැරටපත් වෙලා උප්පත්තිය ලබනවා. ඉතින් වෙන දෙයක් උතර නෑ නෝනා. ඉගෙන සුරූපී භාවය කියන්නේ අපි පෙර ජීවිතේ කළා වූ පින්කම්මයි. මලින්ම සුවඳින්ම ආලෝකයෙන්ම මෛත්‍රී චිත්තයෙන්ම කළා වූ පින්කම්. ජීවිතයේ සැනසීම සොයා යන ගමනේදී උන්වහන්සේ අපට නැවත නැවතත් මතක් කර දෙන්නේ අපි ඊටමත් සිහිබුද්ධියෙන් මේ භව ගමන යා යුතු බවයි. අපිට ලැබිච්ච මේ ශරීරය අපි තවත් කෙනෙකුගේ සිතෙහි කාමුක සිතුවිලි, රාගික සිතුවිලි ඇතිවන ආකාරයට හසුරවනවා නම් අපට අත්වන ඉරණම කුමක්ද? අපි උන්වහන්සේගෙන් විමසමු. ධම් පිපාසාවෙන් පෙළෙන අපට ධම් ගඟුලින් ධම් තෝතක් ගරු ස්වාමින් වහන්ස යම් පුද්ගලයෙක් Tamanට උත්පත්තියෙන් උරුම වෙච්ච අංගපසඟ සෝභහමත් රුව තව කෙනෙකුගේ සිත තුළ රාගික කාමුක සිතුවිලි ඉපැද්දීම සඳහා භාවිත කරනවා නම් ඔහුට හෝ ඇයට අත්වන ඉරණම කුමක්ද ස්වාමින් වහන්ස මෙහෙමයි නෝනා බුදුරජාණන් වහන්සේ බොහෝම පැහැදිලිව දේශනා කරනවා නෝනා මේ Tamanට ලැබුණා වූ රූපය. මම දැන් කිව්වා මේ රූපය අපිට අම්මා තාත්තා නිසා ලැබුණු රූපයක් නෙමෙයි. අපි අප්‍රමාණ මල් පූජා කරලා බෝමලු ඇමදලා මෛත්‍රී චිත්තයන් වඩලා තමයි මේ ලස්සන රූපය ලැබුවේ. ඒ නිසා මේ ලැබුවා වූ ලස්සන රූපය බුදුරයන් වහන්සේ කියනවා නිරයගාමී බවට පත් කරගන්න එපා කියලා. යමෙක් Tamanට ලැබුණා වූ රූපය ඇඳුමෙන් පැළඳුනෙන් හෝ ලෝකයාට යම් निराවරණය කිරීමක් කරනවා නම් ඕන එය අපායගාමී අකුසලයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක බුදුරජාණන් වහන්සේ පැහැදිලිව කියනවා. අපායගාමී අකුසලයක්. කරු ස්වාමින්වහන්සේ නාට්‍යංගනාවන් රංගන ශිල්පිනියන් සම්බන්ධව කතා කරද්දී මේ தত্ত্বය කොහොමද ස්වාමීන් වහන්සේ පැහැදිලි කරගන්න පුළුවන්? ඒක නෝනා බරපතල තැනක් ඒක. ඒක අපිට සමාජේ කියන්නත් බෑ සමහර විට කෙනෙක් ගැටෙන්න පුළුවන්. නමුත් කවුරු ගැටුණත් ධර්මය අපි ලෝකෙට කියන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපි ලෝකෙට කියන්න ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේ නටගාමිනී කියන රංගන ශිල්පියෙක් බුදුරජාණන් වහන්සේ ළඟට එනවා. එයා තමයි එදා දඹදිවේ හිටපු ලස්සනම රංගන ශිල්පියා. මේ රංගන ශිල්පියා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ අපේ ගුරුවරු අපිට කියලා තියෙන්නේ තියෙන්නේ මේ රූපය උපයෝගී කරගෙන අනුන්ව සතුටු කරන අය, අනුන්ව විනෝද කරන අය. මරණින් පස්සේ පායාස කියන දිව්‍ය තලයට යනවා කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා නෑ ගාමිණී ওই ප්‍රශ්නේ අපි උතනින් නතර කරමු කියලා. නෑ ගාමිණී දෙවෙනිවත් ආවෙත් අහනවා. දෙවෙනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ කියනවා නෑ ගාමිණී අපිව ප්‍රශ්න උතරින් නවත්තමු කියලා. තුන්වෙනි වතාවෙත් අහනවා. ඒත් කියනවා බුදුරජාණන් වහන්සේ නවත්තමු අපි මෙතනින්. හතරවෙනි වතාවේ හද්දි බුදුරජාණන් වහන්සේ කියනවා ගාමිණී මේ පායාස දිව්‍ය තලයක් කියන්නේ දිව්‍ය තලයක් නෙමේ පායාසය කියන්නේ නිරයක් කියලා. එතකොට පායාසය කියන නිරය කියන්නේ කවුරු යන තැනක්ද මේ රූපය උපයෝගී කරගෙන ලෝකයා තුල කාමස්වන්දයන් සකස් කරනවා නම් ලෝකයා තුල විනෝදය හාස්‍ය සකස් කරනවා නම් ඒ අය මරණින් පස්සේ පායාස කියන නිරයට යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම නෙමෙයි කියන්නේ තේරුණාද එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නා වූ ධර්මය අපි දේශනා කළ යුතුයි. මොකද මේක සමාජයට මේ මොහොතේ කරන්නා වූ බුදුරජාණන් වහන්සේ බලවත් අනතුරු හැඟවීමක්. තේරුණාද? ඒ ගාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමා පෙර පින නිසා ලැබුවා වූ මේ සුරූපී ජීවිතය ඇඳුමෙන් පැළඳුමෙන් හෝ අපි ලෝකයට निराවරණය කරනවා නම් එය අපායগামী අකුසලයක් කියලා නෝන. ඒතර අපි දන්නා වූ එක්තරා සාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ලා තියෙනවා මේ පායාස නිරේ කියන්නේ කොයි වගේ තැනක්ද කියලා. ඒ වෙලාවේ ස්වාමින් වහන්සේ දකින්නවලු සමාධියෙන් මේ පායාස නිරේ ඉන්නේ නිරිසතුන් ඇටසැකිල්ලක් හැටියටයි උප්පත්තිය ලැබලා තියෙන්නේ. එයාට මස් මුහුණක් තියෙනවා. නමුත් ඇටසැකිල්ලක් හැටියට. මස එයාට ලැබිලා නැහැ. ඇයි මස ලැබිලා නැත්තේ? ගිය ජීවිතේ එයාට ලැබුණා වූ මස එයා කාමයන් උදෙසා යොමු කළා. තේරෙනවද? අනුන්ට අකුසලයේ උදෙසා එයා යොමු කළා. ඒ වගේම තව නිරිසතෙක් ඉන්නවා. ඒ පායාස නිරේ එයා නෝන හැම ගහපු නිරිසතෙක්. ඔබ මිනිස්සේ කොඳ ශක්තිමත් මිනිස්සෙක් අරගෙන ඒ ශක්තිමත් මිනිසයාගේ මේ උඩුහම සම්පූර්ණයෙන්ම ගලවලා දාන්න. උඩුහම සම්පූර්ණයෙන්ම මූණේ ඉඳන් උඩුහම ගැලෙව්වට පස්සේ දැන් ඔබට පේනවා රතු පාට ලේ තැවරුණු මස් තැවරුණු නහර තැවරුණු මේ මස් ගොඩ. අන්න ඒ වගේ හැම ගැහුවා වූ නිරිසතෙක්. මසම පිච්චෙනවා. මසම ගින්දරට යෝධියට පිච්චෙමින් මසම පීඩාවට පත් කරනවා. ඇයි ශරීරය මස කියන කාරණය ලෝකයාගේ කාමස්වාදයන් උදෙසා යොමු කළා. ඒ නිසා නෝනා බුදුරජාන් වහන්සේ මේක දේශනා කළා තියෙන යම් හේතුවක් නිසාමයි. තේරෙනවද? එහෙනම් අපි දක්ෂණං බුදුරජාන් වහන්සේ කිව්වේ දේ තෝරගන්න නිවැරදිව අපිත් පායාස නිරය කියන පැත්තට යෑමෙන් අපි වළකිනවා. එනිසා බුදුරයන් වහන්සේ මේ දේශනා කරන්නා වූ කාරණය වර්තමාන ලෝකයාට ගොඩක් වටිනවා. නමුත් අපිට ලෝකේ නිවැරදි කරන්න බෑ නෝනා. මොකද ලෝකය කියන්නේ දුක කියන කාරණේ. තේරුණාද? ඒ නිසා ලෝකය මේ මොහොතේ යන දිශාව වෙනස් කරන්න මේ ලෝකේ කාටවත් බෑ. සක්‍රයා ඇවිල්ලා මේ ලෝකේ පාලකයා වුණත් නැවත මේ ලෝකය වෙනස් කරන්න බෑ නෝනා. මොකද බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකය යන්නේ මුර්ග සංඥාව සකස් වෙන තැනටයි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මිනිස්යාගේ පරමායුෂ අවුරුදු 10යි කියන තැනට එනවා කියලා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ පරමායුෂ අවුරුදු 120යි. දැන් වෙනකොට ඒක 70ට වගේ බහැලා තිනවා. එතකොට 120 ඉඳන් 70 කියන්නේ අවුරුදු 50ක් අවුරුදු 2600ට ආයුෂ අඩු වෙලා තිනවා. එතකොට මේ ගෙවුනා වූ අවුරුදු 2600 කියන්නේ මේ ස්වභාවිකත්වයේ තුල ලෝකයේ ගලාගෙන ආපු අවුරුදු 2600. මේ වසවිස කුමුණාසක රසකාරක මේවා තිබ්බේ නමුත් අදින් පස්සේ බිහිවෙන්නා වූ ලෝකය කියන්නේ මේ සියල්ලෙන් විකෘති වූ ලෝකයක්. එහෙනම් ඉතුරු ආයුෂ 50 60 ගෙවෙන්න තව අවුරුදු 1500ක් යන්න අවශ්‍ය. එහෙනම් පරමායුෂ අවුරුදු 10යි කියන තැනට ලෝකය තව අවුරුදු 1500ක් යනකොටපත් වෙනවා නෝන. ඒ පරමායුෂ අවුරුදු 10යි කියන තැනදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මිනිස්යාට මුර්ග සංඥාව සකස් වෙනවා කියලා. මුර්ග සංඥා මිනිස්යා තව මිනිස්සෙක් දකින්නේ මුර්ගයක් හැටියට නෝන. මරා ගන්නවා කියනවා කොටා ගන්නවා කියනවා ලේ වලින් මේ පෘථුවිය තෙමෙනවා කියනවා තේන්න දැන් බුදුරජාණන් වහන්සේ කියන මෙතෙන්ටයි මේ ලෝකේ යන්නේ එහි බීජ අවස්ථාව තමයි අපි මේ ලෝකයේ තුල දකින්න ඕන. ඒ නිසා මේ ලෝකයේ සක්‍රයා ඇවිල්ලා පාලකයා වුණත් මේ ලෝකයේ නැවත නිවැරදි කරන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ ධර්මය අපිට කියනවා. ඒ නිසා ලෝකයේ අපිට නිවැරදි කරන්න බෑ. ඒ නිසා අපි ධර්මයේ තුල නිවැරදි වෙන්න ඕනේ කියන තැනයි අපි සකස් කරගන්න ඕන ඕන. ධර්මයේ තුල අපි ශක්තිමත් වෙනවා. ලෝකයේ අනදිශාවකට ගියේ දැන් මොකද ලෝකයේ යන්නේ දුක දිශාවටයි. තේරෙනවද? ඒ නිසා ලෝකයේ දුක දිශාවට යද්දී අපි ධර්මයේ දිශාවට එන්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඒතර අපි ධර්මයේ දිශාවට එනකොට සමහර විට ඔබ හුදකලා වෙන්න පුළුවන්. මොකද ලෝකේ බහුතරයක් යන්නේ එක පැත්තකට. ඒතකොට මොකද ධර්ම මාර්ගයේ යන කෙනා හැම වෙලාවම නෝන උඩුගම් බලා යන කෙනෙක්. එයා මුහුද පැත්තට ගලාගෙන යන කෙනෙක් නෙමෙයි. එයා උඩුගම් බලාගෙන යන්නේ. උඩුගම් බලාගෙන යනකොට අනිවාර්යයෙන්ම එයා මේ සමාජයට අමුත්‍යෙක් වෙන්න පුළුවන්. තේරෙනවද? එයා මේ සමාජය තුල හුදකලා වෙන්න පුළුවන්. එයා මේ සමාජය තුල පිස්සෙක් කියලා යාම හඳුන්වන්නත් පුළුවන්. නමුත් ඒ කොයි ආකාරයෙන් සමාජය ඔබව හැඳින්නුවත් ඔබ දක්ෂ වෙන්න ඕනේ. තමා ළඟ මුළු ලෝකෙම නැති වුණත් බුදුරජාණන් වහන්සේ ඉන්නවායි කියන විශ්වාසය ඇති කරගන්න. ඒ නිසා මේ විශ්වාසය තුල අපි මේ සංසාර බය දකිමින් තේරෙනවද? මේසා බරපතල අනතුරක් අපි ඉදිරියේ තියෙනවා. නේද? මේ රූපය වැරදි ආකාරයට පරිහරණය කළත් ඒසා බරපතල වැරදි අනතුරක් තියෙනවා. ඉතින් මේ වැරදි අනතුර දකිමින් අනතුරෙන් මිදෙන දිශාවට යන එක තමයි අපිට කරගන්න තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන මෙම කරුණු ඔබට ඉතාමත් වැදගත්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබට අපායකාමී නොවන මාර්ගයක් ගැන. ඔබේ සිතේ පහළවන අකුසල් සිතුවිලි බොහෝ දුරට ඔබව ඇදගෙන යන්නේ අපායට. හැබැයි ඉන් මිදෙන ක්‍රමයක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. දැස් පියාගන්න. තුරුපත් සෙලවෙන හඬ පවා ඇසෙන දහම් අරණෙන් නැගෙන දම්කඳ විඳගන්න. ගෞරවනීය ස්වාමින් වහන්ස මනුෂ්‍ය ලෝකයේ දිනෙන් දින අනතුරු බවින් වැඩි ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම අකුසලයට බර වූ මිනිසුන් නිසා ඒ අය අපායগামী වීමට තියෙනා වූ ඉඩකඩ වැඩි. ගරු ස්වාමින් වහන්ස මනුෂ්‍ය ලෝකයේ පවතින මේ අනතුරින් මිදිලා නිර්වාණය දකින්නට තියෙන හොඳම මඟ දේවතා අනුස්සතිය වඩමින් දිව්‍ය ලෝකයේ සශ්‍රීක දෙවියෙකු වීමට වීරය කිරීමද මේමයි බුදුරජාණන් වහන්සේ ඒතර ওই මහා නාම ශාක්‍ය කියන ශාක්‍යයට ඕක දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේනි දේවතානුස්සතිය කියන එක තනිව කියන්නේ නැහැ නෝනා පළවෙනිම බුද්ධානුස්සතිය ධම්මානුස්සතිය සංඝානුස්සතිය සීලානුස්සතිය, ත්‍යාගානුස්සතිය, දේවතානුස්සතිය කියලා කියන්නේ. තේරුණාද? ඒ කියන්නේ මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ මේ මහා නාම ශාක්‍යයට උපක්‍රමශීලී ධර්මයක් දේශනා කරන්නේ. උපක්‍රමශීලී ධර්මයක් දේශනා කරන්න කියන්නේ යාට බුදුරජාණන් වහන්සේ කියනවා බුද්ධානුස්සතිය වඩන්න, ධම්මානුස්සතිය වඩන්න, සංඝානුස්සතිය වඩන්න. ඊට පස්සේ ත්‍යාගානුස්සතිය, හැකිතාක් දන් දෙන්න. හැකිතාක් සිල් රකින්න, සීලානුස්සතිය. රකිමින් දේවතානුස්සතිය වඩන්න කියනවා. දේවතානුස්සතිය කියන්නේ මේ ශාස්ත්‍රීය දිව්‍යතලයේ කොයි තුසිතේ ආමයේ නිම්මාන රතියේ පරිනිම්මිත වසවත්තිය මේ වගේ දිව්‍ය තලවක ශාස්ත්‍රීයක දෙවියෙක් දිව්‍යාංගනාවක් වෙනවා කියලා හිතන්න කියනවා. හැම රාත්‍රියකටම නිින්දට යනකොට ඒ ශාස්ත්‍රීයක දිව්‍යාංගනාවක් හිතෙන් මවාගෙන නිදා ගන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ ශාස්ත්‍රීයක දෙවියෙක් දිව්‍යාංගනාවක් දිව්‍ය ඕජාවෙන් විඳින්නා වූ සැපයන් නුවණින් දකිමින් ජීවත් වෙන්න කියලා කියනවා. එවැනි දෙවියෙක් දිව්‍යාංගනාවගේ ආලෝකමත් භාවය ප්‍රභාෂර භාවය නුවණින් දකිමින් ඒ දෙවියන් විඳින්නා වූ මහේශාක්‍ය ශාස්ත්‍රීක බව නුවණින් දකිමින් ජීවත් වෙන්න කියනවා. මේකෙන් බුදුරයන් වහන්සේ උත්සාහ ගන්නේ දෙවියා කියන තැන සැපතිනවා කියලා කාරණේ අපිට හිත පිහිටන්න නෙමෙයි. තේරෙනවද? එහෙම නැත්නම් දිව්‍ය තලයක ගිහිල්ලා උපදින්න කියන කාරණේ තැන හිත පිහිටන්න නෙමෙයි බුදුරයන් වහන්සේ මේක කරන්නේ. මෙතෙන්දී බුදුරයන් වහන්සේ මේ දෙවියා කෙරෙහි අපිට තුල තෘෂ්ණාවක් සකස් කරනවා. තේරෙනවද? දෙවියා කෙරෙහි දිව්‍යතල කෙරෙහි බුදුරජාන් වහන්සේ අප කෙරෙහි තෘෂ්ණාවක් සකස් වෙනවා. දැන් ඔබතුමිය මේක අහලා නෑ මමත් දිව්‍යාංගනාවක් වෙනවා කියලා චිත්තයක් ඇති කරගන්නවා. තේරෙනවද? දෙවියෙක් වෙන්න උපාදානය ඇති කරගන්නවා. තෘෂ්ණාවක් ඇති කරගන්නවා. එහෙම ඇති කරගත්තාට පස්සේ ඔබතුමිය මොකද්ද කරන්නේ? වැඩි වැඩියෙන් තෙරුවන් කෙරෙහි සද්ධාව තුල ඉන්නවා. වැඩි වැඩියෙන් සිල් රකින්නවා. වැඩි වැඩියෙන් දන් දෙනවා. ඇයි මේවා කරන්නේ? අනිවාර්යයෙන්ම දිව්‍යාංගනාවක් දෙවියෙක් වෙන්න. එතකොට එතන තමයි උපාදානය බුදුරජාණන් වහන්සේ තියන්නේ. එතන උපාදානය කියලා බුදුරජාණන් වහන්සේ මොකද්ද කරන්නේ? මේ කාරණා තුන වැඩි වැඩියෙන් වඩවනවා. මේ කාරණා තුන වැඩි වැඩියෙන් වඩන්න වඩන්න ඔබ ඉබේම සෝවාන් ඵලය කියන දැනටපත් වෙනවා. ඒ අවසානයේ මොකද්ද? දෙවියාව ඉලක්ක කරලා අපි සෝවාන් මාර්ගයේ තමයි බුදුරජාණන් වහන්සේ අපි තුලින් වැඩෙන්නේ. ඒ නිසා දේවනානුස්සතිය වඩනවා කියන්නේ සස්ත්‍රීක දෙවියෙක් දිව්‍යාංගනාවක් වෙනවා කියන සැන හිත පිහිටන්න. එතන හිත පිහිටලා විතරක් වැඩක් නැහැ. එතන හිත පිහිටලා එතන සපුරා ගන්න නම් මෙතනින් තෙරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාවත්, සීලානුස්සතියත්, ත්‍යාගානුස්සතියත් දක්ෂාකාරයෙන් වඩන්න ඕන. තේරෙනවද? ඉතින් අපි දක්ෂණම් මේ කාරණා තුන වඩමින්, කල්යාණ මිත්‍රාශ්‍රය ලැබමින්, සද්ධර්ම ශ්‍රවණය කරමින්, නුවණින් මෙනෙහි කරමින් ඉස්සරහට යන්න, එයා කවදා හරි තමන් උපාදානය කරගත්තා වූ දේවතානුස්සතියත් අනිත්‍යයි කියලා දකිනවා. දැකලා එයා සෝවාන් ඵලයට මාර්ගඵලලාභී දෙවියෙක් දිව්‍යාංගනාවක් කියන තැනට එනවා. එනිසා බුදුරයන් වහන්සේ එතන දේවතානුස්සතිය කියන කාරණය අපිට ඉලක්ක කරන්නේ මේ කාරණා තුන වැඩි වැඩියෙන් වඩවන්න. මේව තුන වැඩි වැඩියෙන් වඩවද්දියා කල්යාණ මිත්‍රාශ්‍රයත් ලැබමින් සද්ධර්ම ශ්‍රවණයත් කළොත් අනිවාර්යයෙන්ම මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දැකලා එයා දේවතානුස්සතියේ තියෙන අනිත්‍යභාවය දකිනවා. දැකලා එයා මාර්ගඵලලාභී දෙවිය දිව්‍යාංගනාවක් තමයි වෙන්නේ. ඒතර ස්වාමින් වහන්සේ ශාස්ත්‍රීය දිව්‍යතලවල ඉන්නා වූ දෙවියන් හා මිනිසෙන් අතර තිබෙන සම්බන්ධතාවය කොයි ආකාරයෙන්ද ස්වාමින් වහන්සේ? මෙහෙමයි බුදුරයන් වහන්සේගේ මේ ශ්‍රාවකයෙක් ඉන්නවා මේ කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ කියලා අසුමා ශ්‍රාවකින් වහන්සේ නමක් උන්වහන්සේ කියනවා සස්ත්‍රීක දෙවිතල වල ඉන්න දෙවියන්. ඒ කියන්නේ තුසිතේ යාමේ නිම්මාන රතේ පරිනිම්මිත වසවත්තේ තාවතින්සේ වගේ මේ සස්ත්‍රීක දිව්‍යතල වල ඉන්න දෙවියන් නිරේතුරුවම මිනිස්යාට යොදුන් 100ක් ඈතෙන් ඉන්න කියලා. මොකද ඒගොල්ලෝ යොදුන් 100කට මෙහාට එන්නේ නැහැ. මොකද මිනිස්යාගේ ගඳ ඒගොල්ලන්ට උහුලන්න බැහැ කියනවා නෝන. මේ මිනිස්යාගේ ගඳ කියන්නේ දහදිය ගඳ නෙමෙයි. දුස්සීලභාවයේ ගඳ. තේරුණාද? දැන් දෙවියන් කියන්නට ඕන නම් මෙතන ඉඳන් මේ අපි කියනා වූ ධර්මය දිව්‍ය සෝත වලින් අහන්න පුළුවන්. දිව්‍ය චක්ක වලින් අපි මේ කියන දේ ඒගොල්ලන්ට දකින්න පුළුවන්. තේරෙනවද? ඉතින් එහෙම දකිමින් මේ පින දැකලා ඒගොල්ලෝ සතුටු වෙන්න පුළුවන්. හැබැයි කවදාකවත් මේ ශාස්ත්‍රීයක දිව්‍ය තලවල ඉන්න දෙවියන්ට අපේ පින අවශ්‍ය වෙන්නේ නම් නෑ නෝනා. මොකද ඒගොල්ලෝ පිනෙන් ආඩ්‍යයි. තේරෙනවද? ඒගොල්ලෝ පිනෙන් ආඩ්‍යයි. නමුත් ඒගොල්ලෝ පිනට කැමතියි. දැන් එක සැරයක් ස්වාමීන් වහන්සේ නමක් ධර්මදේශනාවක් පවත්වන්න ගිහිල්ලා උන්වහන්සේ යම් හේතුවක් නිසා ඒ ධර්මදේශනාව පැයක් විතර ප්‍රමාද වෙලා තියෙනවා. ඉතින් ඒ වෙලාවේ උන්වහන්සේ යම් ස්ථානයක ඉඳලා හිත සමාධිමත් වෙන්න වෙලාවේ උන්වහන්සේට පේනවලු මේ ආකාශය වලාකුණක් මත බාගෙට එරමිනියා ගොතාගත්ත. එක කකුලකින් එරමිනියා ගෙතිලා තිනවා අනිත් කකුල පල්ලෙහාට වැටලා තිනවා. ඒ ස්වභාවයෙන් ලස්සන සුරූපී දෙවි කෙනෙක් ඉන්නවා. එයා ලස්සන සුදු පාට නිල් පාට වගේ ලස්සන ඔටුන්නක් පැලඳගෙන එයා මෙහෙම සාදුකාර දීගෙන බලන් ඉන්නවා ඒ ස්වාමීන් වහන්සේ දැකලා තිනවා. ඒ කියන්නේ මේ දෙවියා මේ ධර්මය අහන්නයි මේ ලෑස්ති වෙන්නේ. තේරුණාද? ඉතින් ඒ වගේ දෙවිවරුත් මේ පල්ලෙහා අපි කියනා වූ මම කියන බණ නෙමෙයි ඕනම සාමින්වහන්සේ කෙනෙක් ඒ සාමින්වහන්සේලා සීලයෙන් පරිපූර්ණ නම් ඒ කියනා වූ බුදුබණ අවංකව දේශනා කරනවා නම් ඒ ඕනෑම ස්වාමින්වහන්සේ කෙනෙක්ගේ සද්ධර්මය දෙවියන් ශ්‍රවණය කරනවා. තේන දෙවියන් විතරක් නෙමේ සමහර පරදත්ත රූප ජීවි പ്രേත පිනට පැමිණි പ്രേත කොටසු ධර්මයේ දේශනා කරනවා. මොකද ස්වාමීන් වහන්සේ කෙනෙක් දවසක් ඈත ගමක එලිමහන් මේ තන පිටියක වගේ තැනක ධර්මයක් දේශනා කළ රාත්‍රියේ උන්වහන්සේ රාත්‍රියේ ගිහිලා සැතපුණාට පස්සේ උන්වහන්සේට සමාධියෙන් පෙන්ලා තිනවා ඒ ධර්මයේ දේශනා කරපු තැන. තේරුණාද? මේ പ്രേත පවුල් දෙකක් වාඩි වෙලා ඉන්නවා. പ്രേත පවුල් දෙකක්. ඒ പ്രേත පවුල් දෙක පරදත්ත රූප ජීවි പ്രേත පවුල්. ඒ කියන්නේ ඒගොල්ලෝ විකෘතියක් නැහැ. හොඳට ඇඳුම් පැළඳුම් තියෙන പ്രേත පවුල්. ඒතර මේ ස්වාමීන් වහන්සේ උතුම් සමාධියෙන්ම අහලා තියෙනවා ඔබලා ඇයි මෙතන ඉන්නේ කියලා. ඒතකොට ඒගොල්ලෝ මොකක්දෝ භාෂාවකින් යමක් කියලා තියෙනවා. ඒතකොට දැන් මේ මේගොල්ලෝ මෙතන ඉන්නේ මොකද? නැවත බණ කියාවි කියලා තමයි මේගොල්ලෝ මෙතෙන්ට වෙලා වාඩි වෙලා. ඒතකොට දෙවියා විතරක් නෙමේ. පරදත් රූප ජීවි പ്രേත කොටසුත් බණහන්න කැමති പ്രേත කොටස් ඉන්නවා. නමුත් ඉතින් ශාස්ත්‍රීය දිව්‍යතලවල දෙවිවරු නම් මිනිස්සුත් එක්ක ඉස්සර ඇසුරට එන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ කාමයන් තුල මහා සැපයන් තුල ජීවත් වෙන්නේ. සැපයන් තුලට මේගොල්ලෝ ගොනු වෙලා ඉන්නවා මිසක් මනුස්ස ලෝකයේ ආශ්‍රිත කටුවලද ශාස්ත්‍රීය දිව්‍යතලවල දෙවියෝ එන්නේ නැහැ. නමුත් මනුස්ස ලෝකයේ ආශ්‍රිත දෙවියන ජීවත් වෙන දෙවිවරු ඉන්නවා. ඔය අපි කියන කතරගම දෙවියෝ, මහසෙන් දෙවියෝ, සමන් දෙවියෝ ඔය වගේ දෙවිවරු ඉන්නේ. ඒගොල්ලෝ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව මේ මනුස්ස ලෝකේ උපාදානය කරගෙන මනුස්ස ජීවිත ගත කරලා දේවත්වයටපත් වෙච්ච අය. ඊට අමතරව මේ ගම්මාන ආශ්‍රිතව ජීවත් වෙන දෙවිවරුත් ඉන්නවා. වින් කරලා ඒ පන්සල උපාදානය කරලා මැරිලා ගම උපාදානය කරගෙන මැරිලා ගමේම දෙවියන් වූ සාමාන්‍ය මහේශාක්‍යල් පේශාක දෙවිවරුත් ඉන්නවා. නමුත් ශාස්ත්‍රීය දෙවිවරුන් නම් ඕන කවදාක්වත් පල්ලෙහාට මනුස්ස ආශ්‍රයයට එන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේලා කාලේ රහතන් වහන්සේලා කාලේ දෙවිවරු නිතරම ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා රහතන් වහන්සේලාගෙන් යම් යම් ප්‍රශ්න අහලා ඒ කටයුතු විසඳගත් අවස්ථා වුණ තරම් තියෙනවා. ස්වාමීන් වහන්සේ මිනිසෙන් සිල්වත් බවින් ඈත් වෙනකොට දෙවියනුත් මිනිසුන් කෙරෙන් ඈත් වෙනවද? නෑ නෑ එහෙම දෙයක් නෑ. බුදුරජාණන් වහන්සේ කියනවා නෝන මිනිස්සයා දුස්සීල වෙන්න දුස්සීල වෙන දෙවියන් දුස්සීල වෙනවා කියලා. දෙවියන් දුස්සීල වෙලා දෙවියන් වැරදි වැඩ කරන අයට උපකාර කරනවා කියනවා. මොකද ඒගොල්ලෝ තුනත් කාමයන් සකස් වෙනවා. කාම කාමරාග පටිගයන් තුල දෙවියෝ ඉන්නේ. තේරෙන මාර්ගඵලලාභී දෙවිවරු තමයි මේ தත්තර වැටෙන්නේ නැත්තේ. මාර්ගඵලලාභී නොවන සෑම දෙවියෙක්ම කාමරාග පටිගයන් තුල ජීවත් වෙන්නේ. තේරෙන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසයන් තුලයි ජීවත් වෙන්නේ. ඒ නිසා ඒගොල්ලෝ උඩින් ඉඳන් මේ මනුස්ස ලෝකයේ වෙන දේවල් දකිනකොට ඒගොල්ලෝ දුස්සීල වෙනවා කියනවා. දුස්සීල වෙලා දුස්සීල වෙද්දී ඒගොල්ලෝ තුල කාමරාග පටිගයන් ඇති වෙලා අකුසල් සිද්ධ වෙනකොට ඒගොල්ලෝ දිව්‍ය තල වලින් චුත වෙලා පල්ලෙහාට වැටෙනවා කියලා. ඒ නිසා මාර්ගඵලලාභී දෙවියන් මේ අනතුරට ලක් වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැකලා සීලෙන් ඒගොල්ලෝ පරිපූර්ණයි. නමුත් ඉන් මෙහා ඉන්න සෑම දෙවියෙක්ම බුදුරයන් වහන්සේ කියනවා මනුස්ස ලෝකයේ පිරිහෙන්න පිරිහෙන්න ඊට සාපේක්ෂව ඒගොල්ලොත් සීලෙන් පිරිහෙනවා කියලා. පිරුණාට පස්සේ ඒගොල්ලොත් පල්ලෙහාට වැටෙනවා. ස්වාමීන් වහන්සේ දෙවියන් ස්වභාව ධර්මයේ පාලනය කරනවද? දෙවියෝ ස්වභාව ධර්ම පාලනය කරන්නේ නැහැ. ස්වභාව ධර්මය කියන්නේ මොනවා නම් මේක මේ ස්වභාව ධර්මයේ මේ සතර මහා ධාතුවෙන් පාලනය වෙන දෙයක්. තේරෙනවා. දෙවියන්ට ලෝකයක් පාලනය කරන්න බෑ. ලෝකේ පාලනය කරන දෙයක් නෑ. ලෝකේ පාලනය කරන්නේ මේ සතර මහා ධාතුවමයි. වෙන දෙයක් නෙමෙයි. ඉතින් සතර මහා ධාතුවට ලෝකේ පාලනය කරන්න බෑ. සතර මහා ධාතුවේ ස්වභාවය තමයි නිරතුරුවම වෙනස් වීමට ලක් වෙනවා. සතර මහා ධාතුවේ වෙනස් වීම තමයි මේ පාලනය පාලකෙක් කියලා අපි දකින්නේ. ලෝකේ පාලනය කරන්නේ දෙවියෙක්, බ්‍රහ්මෙක් කවුරුවත් නෙමෙයි. තේරෙනවද? ඒගොල්ලොත් සතර මහා ධාතුවෙන් හැදුණා වූ අයමයි. පඨවි ආපෝ තේජෝ වායෝ. මොකද දෙවියාටත් මිනිස්සයාට වගේ කයක් තියෙනවා. බ්‍රහ්මයාටත් මිනිස්සයාට වගේ කයක් තියෙනවා. නමුත් ඒක සියුම් කයක් අපේ මස්සැහැට පේන කයක් නෙමෙයි. ඒක කවදා හරි සමාධියෙන් අපි දෙවියා දකිද්දී මේ මිනිස්සේ කර රජ කෙනෙක් වගේ තමයි දෙවියාගේ ස්වභාවය දකින්න. ඒ නිසා එයාටත් කයක් තියෙනවා. ඒ කය ඇවිල්ලා සතර මහා ධාතුවමයි. ඉතින් මේ සතර මහා ධාතුවේ ස්වභාවය අනිත්‍යයි. මෙන්න මේ අනිත්‍යයි කියන ධර්මතාවය තමයි මේ ලෝකේ පාලකයා. වෙන කවුරුත් නැහැ ඉතින්. දම් පිපාසාවෙන් පෙළෙන අපට දම් ගඟුලෙන් දෝතක්ගත් යතිවරයෙකුගෙන් දම් පැන් බිතක්. අපි ගරු ස්වාමීන් වහන්සේකින් විමසනවා අපි ගොඩක් වෙලාවට උත්සව අවස්ථාවලදී එහි තියෙන උත්සවශ්‍රීය සතුට සමරන්න රතිඤ්ඤා මල්වැඩි පත්තු කරනවා මේ తත්වය නිසා මේ අපිට නොපෙනෙන ලෝකේ ජීවත් වන සත්වයින් පත්වන తත්වය පිළිබඳවයි අපි කතා කරන්නේ බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ෂණය කර ස්වාමින් වහන්ස උත්සව අවස්ථාවලදී ප්‍රතිඥා මල්වැඩි පත්තු කිරීම සිද්ධ වෙනවා. මේ නිසා අපට නොපෙනෙන ලෝකයේ ජීවත්වන අමනුෂ්‍යයන් දුකටපත් වෙනවද ස්වාමීන් වහන්ස? ඉතින් ඒක මිනිස්යන්ගේ සතුට. ඒ එක එක බලාපොරොත්තු සතුට එක එක්කෙනා එක එක ආකාරයෙන් ඒ සතුට ප්‍රකාශයටපත් කරනවා. එතකොට අපිට ඒකට කාටවත් දොස් කියන්න නම් බෑ. මම කාටවත් ඒක වැරදි කියලා කියන්නෙත් නෑ, එපා කියලා කියන්නෙත් නෑ. මොකද මේවා අපිට නිවැරදි කරන්න කවදාකවත් බෑ නෝන. මං කිව්වා ලෝකේ යන්නේ දුක දෙසටයි, ලෝකේ යන්නේ අකුසලයේ දෙසටයි, ලෝකේ ලෝකේ යන්නේ අර පරමාවිෂ අවුරුදු 10යි කියන මුර්ග සංඥාව තැනටයි. එහෙනම් ලෝකේ යන ගමන අපිට වෙනස් කරන්න බෑ. නමුත් ලෝකේ යන ගමන වෙනස් කරන්න කරගන්න බැරි වුණත් ලෝකයේ තුල වෙන්නා වූ දේ ගැන බුදුරයන් වහන්සේ අපිට ධර්මයේ තුලින් පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ නිසා නෝන අපි අම්හේකින් දෙසැම්බර් 31 වගේ රාත්‍රියකට මුළු රටම හෙල්ලෙන ආකාරයෙන් රචින්නාපත්තු කිරීම නිසා එක පැත්තකින් තිරිසන් ලෝකයේ ඉන්න සතු අප්‍රමාණ දුකට පීඩාවට පත් වෙනවා. සේන බල්ලෙක් පූසෙක් හරකෙක් ගත්තත් මහා පාරවල් වල දුවමින් තැන් තැන් වල හැංගෙමින් ඒ පැය පුරාවට පුදුමාකාර ද්වේෂයක් බයක් ඒ සත්තුන් තුල සකස් වෙනවා. ඒතොර ගහකොළ වල ඉන සිව්පාවුන් එතනින් ගියාම කුරුල්ල බලන්න බිත්තර දාලා ඉන්න කුරුල්ල පැටව් දාලා ඉන්න කුරුල්ල අප්‍රමාණ පීඩාවට ඒ බිත්තර විනාශ වෙලා ඒ සත්තු රෑ බයට ඉගිල්ලිලා වෙන සත්තුන්ගේ ගොදුරු බවට පත් වෙලා එතනින් විනාශ භාවයට පත් වෙනවා. ඒ වගේ මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිත වන අප්‍රමාණ ප්‍රේතයෝ ජීවත් වෙනවා. සමහරට මිනිස්සුયો 10 දෙනෙක් ඉන්න තැන ප්‍රේතයෝ 100ක් ඉන්න පුළුවන්. ඒ තරම් ප්‍රේත ජනගහනය ලෝකේ වැඩි නෝන. ඉතින් එවැනි ප්‍රේතයින් මේ පුපුරන පිපිරිල්ල හමුවේ විනාශයටපත් වෙන්න පුළුවන්. තේන්නවා. ඒගොල්ලන්ට තෝලාරික කයක් තියෙනවා. ඒගොල්ලොත් මේ රචින්නා හඬ නිසා රචින්නාවල පිපුරුමට බයෙන් ඒගොල්ලොත් විනාශයටපත් වෙන්න පුළුවන්. එතන ගියා මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව රුක් දෙවිවරු, බුම්මාට දෙවිවරු වගේ මෙවැනි දෙවිවරු අප්‍රමාණව ජීවත් වෙනවා. ඒතොර මේ දෙවිවරුත් විනාශයට ලක් වෙන්න පුළුවන්. විනාශ නොවුනත් මේගොල්ලෝ තුල ද්වේෂසිත ඇති වෙන්න පුළුවන්. තේන්න. ඒතර බලන්න කිරි දරුවෙක් ගන්න ගෙදරක ඉන්න අවුරුද්දක් දෙකක් මාස 6ක් වයසක කිරි දරුවා මේ කිරි දරුවා වුණත් එදා රෑ 10 ඉඳන් පහවදා උදේ එක වෙනකන් අඬමින් කෑ ගහමින් බෙරි හන්දමින් තමයි ඉන්නේ. තේරෙන. මොකද ඒ ළමයා බිය නිසාම කෑ ගහනවා මේ සද්දෙට. තේරෙන. ඒ වගේම රචින් එකක් පත්තු කරන කෙනා බලන්න. එයා රචින් එකක් පත්තු කරලා එයා එතන ඉන්නවද? එයාත් පැනලා දුවනවා. ඒ කියන්නේ එයාත් මරබයේ තමයි රචින් එක පත්තු කරලා පැනලා දුවන්නේ. ඒ කියන්නේ එයාත් බියට පත් වෙලා ඉදාරෑ ඉන්නේ. එතකොට මෙහෙම බැලුවාම මේ 31 වෙනිදා රාත්‍රිය කියන්නේ මුළු ලෝකයාම බියටපත් කරන්නා වූ රාත්‍රියක්. තේරෙනවද? අසහනයට වේදනාවට පත් කරන්නා වූ මරණීය බයට පත් කරන්නා වූ රාත්‍රියක්. ඒ වගේම අප්‍රමාණ සත්වයින් මැරෙන රාත්‍රියක්. එදා පත්වෙන රචින්න ගොන්නට කූඹි කඩි වගේ මේ පොළොව ආශ්‍රිත ජීවත් වෙන කෘමි සතුන් කී ලක්ෂයක් මැරෙන්නේ නැද්ද කියලා හිතන්නකෝ. ඒ නිසා 31 රාත්‍රිය ඉවර වෙලා පළවෙනිද රාත්‍රිය ලබන්නේ නෝනා අප්‍රමාණ අකුසල් කන්දරාවක් මිනිසයා සිද්ධ කරගෙනයි. එක පැත්තකින් තිරිසන් සත්තු බියටපත් වෙනවා එක පැත්තකින් ළමා ලපටි බියටපත් වෙනවා එක පැත්තකින් මේ තුමී සතුන් බියටපත් වෙනවා එක පැත්තකින් പ്രേත කොටස් දිව්‍ය කොටස් බියටපත් වෙනවා විනාශභාවයටපත් වෙනවා ඉතින් මේ සියලු අඳෝනාවන් මේ සියලු බිය මුසු කරගෙනයි අපි පළවෙනිද උදෑසන ලබන්නේ එනිසායි මේ මම කියන්නේ 31 වෙනිදා රාත්‍රිය මේ වගේ මේ කටුක බය උපදවන රාත්‍රියක් ලෝකයා තුල. ඒ නිසා අපි පටන් ගන්න අවුරුද්ද මුල් අවුරුද්දේ පළවෙනි දවසේ මේසා මිනිස්සයා බියටපත් කරගෙන නම් සකස් කරන්නේ නෝනා ඒ ලබන්නා වූ අවුරුද්ද කවදාකවත් අපිට යහපත් අවුරුද්දක් වෙන්නේ. මොකද ලබන්නා වූ සෑම අවුරුද්දක්ම හැම අවුරුද්දකට වඩා අයහපත් අවුරුද්දක් හැටියට අපි දැන් ලෝකේ දකින්නේ. විනාශයන් වැඩි අනතුරු වැඩි ගොඩාක් තියෙන අපරාධයන් වැඩි ලබන ලබන අවුරුද්ද පෙර අවුරුද්දට වඩා දුර්වල අවුරුද්දක් බවටයි පත් වෙන්නේ තේරෙනවද ඒ නිසා අපි යම් හේකින් පිරිතක් සත්‍යායනය කරනකොට පිරිත් දේශනාවක් සත්‍යායනය කරනකොට ඒ පිරිත් සත්‍යායනය තුලින් හැම සත්වයකම සතුටු වෙනවා වගේ ඒ කියන්නේ අහන කෙනා සතුටු වෙනවා දෙවියනුත් සතුටු වෙනවා අමනුෂ්‍යයනුත් සතුටු වෙනවා තිරිසන් සතාත් සතුටු වෙනවා අර වගේ කටුක රචින්නා ශබ්දකින් ඕන මේ අහන දකින හැම කෙනාම බියටයිපත් වෙන්නේ. තේරෙනවද? ඒ බිය කියන්නේ තමනුත් අකුසලයේ තුල ජීවත් වෙලා ලෝකයාත් අකුසලයේ තුලට යනවා. ඒ නිසා අපි දක්ෂණං 31 වෙනිදා රාත්‍රියේ ශබ්ද පූජාවක් කරන්න අවශ්‍ය නම් අපි හේවිසි පූජාවක් මගුල් බෙර පූජාවක් නැත්නම් පන්සලේ ගාන්ටාරේ හඳවන්න අපිට පුළුවන් මෙවැනි තැනකින් කවදාක්වත් සත්වයාට පීඩාවක් බියක් සකස් වෙන්නේ නැහැ මුළු ලංකාවෙම මුළු පල්ලිවලම මුළු කෝවිල්වලම තියෙන සීන් ටික එදා රාත්‍රියේ 12ට නාද කළොත් කොතැනකවත් මිනිස්සෙක් බියටපත් වෙන්නේ ඒ හඬහාලා දෙවියනු සාදුකාර දෙයි මිනිස්සයෝ සාදුකාර දෙයි අමනුෂ්‍යයොත් ප්‍රිය වෙයි තිරිසන් සතුත් ප්‍රිය වෙන තැනට නමුත් මේ තැනට ලෝකේ කවදාක්වත් එන්නේ නැහැ නෝනා තේරෙනවද මේ කියපු දේවල් වලින් එක දශමයක්වත් මම් ලෝකේ නිවැරදි වෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ ඒක තමයි ලෝකේ කියන්නේ නමුත් ලෝකේ නිවැරදි වෙයි කියලා බලාපොරොත්තු කියන දෙයක් නෙමෙයි මේක ඇත්ත මේකයි කියලා කියන දෙයක් පමණයි ඉතින් මේ කියන දේ අහලා ලක්ෂයකින් 10 දෙනෙක් හරි තීරණය කළොත් මේ කතාව ඇත්තයි කියලා ඒ දේ 10 දෙනාට යහපතක් වෙනවනවා දැස් පියාගන්න තුරුපත් සෙලවෙන හඬ පවා ඇසෙන දහම් අරණෙන් නැගෙන දම්කඳ විඳගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා නොකළ යුතු කර්මාන්ත පිළිබඳව. ගරු ස්වාමින් වහන්ස මෙම නොකළ යුතු කර්මාන්තවලට සම්බන්ධ වන්නන්ට විඳින්නට වන විපාක මොනවද? ඒ නෝනා ඉතින් අපි මේ සමාජයේ දකින්නා වූ මේ සංකීර්ණභාවය මේ සමාජයේ තියෙනා වූ මේ ප්‍රශ්න කම්කටොළු පීඩන ඔය ඔක්කොම ඔය ඵලයන් තමයි. බුදුරජාණන් වහන්සේ මිච්ඡා ජීවය කියලා සිල්පදයක් දේශනා කරනවා. මිච්ඡා ජීවය කියන්නේ ඔය මස් මාංශ වෙනදන්න බෑ, මත්පැන් වෙලඳන් කරන්න බෑ, වහල් වෙලඳාම, සතුන් වෙලඳාම කරන්න බෑ, වසවිස වෙලඳාම් කරන්න බෑ, වෙඩි බෙහෙත් තුවක්කු අවියාවුද වෙලඳන් කරන්න බෑ. තේරෙනවා. ඉතින් ඕවා සමාජය තුල වැඩි වෙන්න වැඩි වෙන්න නෝන අනිවාර්යයෙන්ම සමාජය තුල ප්‍රචණ්ඩත්වය එහෙමත් නැත්නම් දුස්සීලභාවයමයි වැඩි වෙලා යන්නේ. තේරෙනවා. ඉතින් ඕවා නිසා ගන්නා වූ ආදායම් තුලින් යැපෙන්නා වූ යම් යම් පිරිස ආදායම් බදු තුලින් යම් යැපෙන්නා වූ පිරිසුත් අනිවාර්යයෙන්ම විකෘති මානසිකත්වයන් තමයි යන්නේ. තේරෙනවා. ඒගොල්ලෝ සීලෙන් දුර්වලභාවයටයිපත් වෙන්නේ. සද්ධාවෙන් දුර්වලභාවයටයිපත් වෙන්නේ. ඒ නිසා කොතනක හරි අපි මිච්ඡා ආජීවයක් සිද්ධ කරනවා නම් ඒ මිච්ඡා ආජීවය තුලින් ලැබෙනා වූ ආනිසංසෙ නෝනා අපිව අන්ත අකුසලේ කරාමයි අරන් යන්නේ. එහි ඵලයක් තමයි අපි මේ සමාජය තුලින් දකින්නේ. ඉතින් ඒවෙන් හොඳ ආදායම් මාර්ග සකස් වෙන්න පුළුවන්. නමුත් ආදායම් මාර්ග සකස් වෙන ප්‍රමාණයට නෝනා විනාශය කරයි සමාජය ගමන් කරන්නේ. මනුස්සයා විකෘතියක් බවට පත් වෙනවා. මොකද මෙතන සීලෙන් දුර්වල වෙනවනේ. මෙතන සීලෙන් දුර්වල වෙනකොට එක පැත්තකින් සී මුලාවට පත් වෙච්ච මිනිස්සු තමයි බිහි වෙන්නේ. අපි කියමු දැන් මේ ජීවිතේ කවුරු හරි මත්පැන් විකුණනවා කියලා. ඉතින් මත්පැන් විකුණුවාට පස්සේ නෝනා ඒ මත්පැන් විකුණුවේ කෙනා පින්කමුත් කරනවා. දන් දෙනවා. පන්සලට දන් දෙනවා. වෙසක් පොසොන් කාලට විශාල දාස් ගානකට දන් දෙනවා. ඉතින් මෙයා මුළු ජීවිතේම කරන්නේ අරක්කු විකුණන එක. නමුත් අරක්කු විකුණලා මෙයා මැරෙන වෙලාවේ මෙයාට කළා වූ පින්කම මතක් වෙන දුන්නා වූ දානයක් සිහිපත් වෙනවා දුන්නා වූ දානයක් සිහිපත් වෙලා ඔන්න මිනිසෙක් බවට පත් වෙනවා තේරුණාද? මොකක් හෝ පින්කමක් උපාදාන වෙලා මිනිස්සෙක් බවට පත් වුණා. නමුත් ගිය ජීවිතේ මොකද්ද කළේ? අරක්කු විකුණුවා. මුළු ජීවිතේම වයින් ස්ටෝස් තමයි කළේ. නමුත් මේ දරුවා දැන් මනුස්ස ජීවිතයක් ලැබුවා ඉපදිලා. නමුත් මේ දරුවා මනුස්ස ජීවිතයක් ලැබුවාම ඉස්කෝලේ යන කාලේ පටන් බොන්න පුරුදු වෙනවා නෝනා. දැන් සමහර දරුවෝ අම්මලා ඇවිල්ලා අපිට කියන අනේ හාමුදුරනේ අපේ දරුවට වයස 16යි ඉස්කෝලේ යනවා අනේ මේ ළමයා මත්පැන් බොනවා මේ වගේ කියලා. ඒ මොකක්ද? පෙර ජීවිතයේ ওই වයින් ස්ටෝස් මුදල් අල්ලා ඔය. ඒතොර එහි විපාක හැටියට මේ ජීවිතේ ළමා කාලයේදීම එයා බොන්න පුරුදු වෙනවා. බේබද්දෙක්. බේබන්දෙක් වෙනවා. දැන් බේබන්දෙක් වෙලා දැන් ඔන්න බීලා බීලා විනාශ වෙලා අවුරුදු 25 දිතර ඔන්න කසාදයක් බඳිනවා එයා. තේරෙනවද? දැන් කසාදයක් බඳිනකොට එයාට නෝනා කෙනෙක් ලැබෙනවා. ඒ නෝනා හැමදාම අර මහත්තයා බීගෙන ආපුවාම ගුටි කනවා. තේරෙනවද? සල්ලි නෑ. එක්කෝ ඇඳයට රින්ගනවා එනකොට ඔක්කොම ගුටි කනවා. ඒ පුදුමාකාර මානසික පීඩනයක් ඒ කාන්තාව. දැන් අපි බලන් දැන් සමහර අපේ රටේ පවුල් ඉන්නවා මහත්යාගේ බීමත්භාවය නිසා අප්‍රමාණ નિરાදුක් විඳින කාන්තාව මේ ලොතේ ඉන්නවා. ඒ කර්මඵලය. ඒ කර්මඵලේ මොකද්ද? ඒ නෝනා තමයි ගිය ජීවිතේ වයිනිස්ටෝස් මුදලාලි කෙනෙක්ගේ නෝනා කෙනෙක්. දැන් අපි කොහොම මේ ජීවිතේ මිච්ඡා ජීවෙන් ජීවත් වෙන වයිනිස්ටෝස් එක මුදලාලි කෙනෙක්ගේ නෝනා කෙනෙක් ඉන්නවා කියන්නකෝ. ඒ නෝනා මහා සැපයක් නෙවිඳින්නේ. එයා ඒ සැපේ විඳින්නේ කුමක් නිසාද? දාස් ගානකට මේ පැත්තෙන් අරක්කු දීලා ලාභෙන්. ඒතොර ඒ දාස් ගානක් අරක්කු බොන මිනිස්සු ගෙදර ගිහිල්ලා කොච්චර බිරින්දෑවරුන්ට ගහනවද කොච්චර දරුවන්ට බය කරනවද කොච්චර සමාජයේ අනතුරු වලට ලක් වෙනවද කියලා බලන්නකො. එවැනි නෝනා කෙනෙක් තමයි මේ ජීවිතය අර බේබදු මහත්තයාට ලැබෙන්නේ. ඒ යාගේ අකුසල් විපාකයක්. තේරෙනවද? එද මේ හේතුඵල ධර්මයන් සමාජය ඒකයි කියන්නේ මේ දෙන්නට ඔන්න ළමෙකුත් ඉපදෙනවා. දැන් ළමයා ඉපදුන දා පටන්ම පීඩාවටපත් වෙනවා. මොකද තාත්තා බොනවා අම්මා ගුටි කනවා ළමයාට ඔක්කොම මුකුත්ම නැහැ. ඒතකොට මේ ළමයා කවුද? මේ ළමයා ගිය ජීවිතේ මිච්ඡා ජීවය කරපු කෙනෙක්ගේ සැපවින්ද දරුවෙක්. ඉතින් මේ ජීවිතේ මිච්ඡා ජීවය කරන දරුවෝ සැපෙන්නේ ජීවත් වෙන්නේ. එවැනි දරුවෙක් තමයි අතෙන්ටත් එන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ලෝකේ කාටවත් අසාධාරණයක් වෙලා නැහැ. පවුලක් ඉන්නවා. ඒ පවුලේ මහත්තයා පුදුමාකාර විදියට බොනවා. බීම නිසා නෝනා හැමදාම ගුටි ගන්නවා. දරුවා හැමදාම තාත්තා එනකොට ඇඳයට තමයි ඉන්නේ. තේරෙනවද? නමුත් ඒ දෙන්නටවත් අසාධාරණයක් වෙලා නැහැ නෝනා. තේරෙනවා. මොකද ඒකත් සාධාරණයක් හිතන තියෙන අසාධාරණයක් මොකද ඒගොල්ලෝ කළ දේ ඒගොල්ලෝ ලබන්නේ. තේරෙනවා. ඔබලා මෙතනින් එළියට බහිනකොට මෙතන පුංචි දරුවෙක් මරව දාලා ඉන්න පුළුවන්. නමුත් ඒ පුංචි දරුවාට කවදාකවත් අසාධාරණයක් වෙලා නැහැ. එයා පෙර ජීවිතේ මේ විදිහම තවත් දරුවෙක් මරලා දාන්න ඇති. ඒ නිසා තමයි යා මේ ජීවිතේ ආකාරයෙන් මැරුම් කෑවේ. ලෝකේ කොතනකවත් කාටවත් අසාධාරණයක් වෙලා නැහැ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. අපි කරපු දේ අපි ලැබලා තියෙන්නේ. ඔබතුමිය මේ මොහොතේ ඇහෙන් කඳුලක් හෙලෙනවා නම් ඒ කඳුලට හේතුවත් ඔබතුමියමයි. ඔබතුමිය මේ මොහොතේ hina වෙනවා නම් ඒ සිනාවට හේතුවත් ඔබතුමියමයි. මොකද කඳුලත් hinaවත් කියන්නේ ඔබ සංසාරේ කරා වූ හේතුවක්මයි. ඔබ මේ මොහොතේ කඳුලක් හෙලනවා කියන ඔබ සංසාරේ කාට හරි කඳුලක් දීලා තියෙනවා. ඔබ මේ මොහොතේ hina වෙනවා කියන්නේ ඔබ සංසාරේ කාව හරි hinaස්සලා තියෙනවා. එහෙනම් කඳුලයි සිනහවයි දෙකම ඔබ කරගත්තා වූ දෙයක්ම. එහෙනම් අපි ඇලිලා ගැටිලා වැඩ. ඒක තමයි ධර්මයේ කෙරේ අතල සද්ධාම කියන්නේ. ඒ තැනට ආවත් කෙනා තමයි ලෝකයේත් එක ගැටෙන්න යන්නේ නැත්තේ. එයා ගැටෙන්නේ නැහැ කොතනකවත්. කොයිසා විනාශයන් සමාජය තුළ සිද්ධ වුණත් එයා ගැටෙන්නේ නැහැ. එයා හේතුඵල ධර්මයන් අනුව දකිනවා. මොකද අපි කළා වූ දේ නෝනා අපි මේ ලබලා තියෙනවා. එනිසා අපි දැනගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නම් මිච්ඡා ආජීවයෙන් දුකයි සකස් වෙන්නේ කියලා මිච්ඡා ආජීවයෙන් බැහැර වෙලා ජීවත් වෙන්න. මොකද ඒවා තුළ ජීවත් වෙන තාක්කල් අපිට සංසාරයේ අප්‍රමාණ දුකන්ට දුක් වලටපත් වෙන සිද්ධ වෙනවා. නමුත් මිච්ඡා ජීවය කරන ඇයට අප්‍රමාණ මිත්‍යා දෘෂ්ටික දෙවිවරු උපකාර කරනවා. ඒ උපකාර කරන්නේ තව තව මිත්‍යා දෘෂ්ටිය තුළ ශක්තිමත් වෙලා සතර අපායට ඒගොල්ලන්ව ඇදලා ගන්නවා. ඒ නිසා මොකද සමහර මිනිස්සු කියනවා මේ බලන්නකෝ අපි මෙච්චර සිල් ආරක්ෂා කරන් ජීවත් වෙනවා අපිට කිසි දියුණුවක් නැහැනේ. අර මිනිස්සු වැරදිමයි කරන්නේ බලන්නකෝ අච්චර දියුණු වෙනවා කියලා. එකක් ඒගොල්ලන්ගේ සංස්කාරයක. සංස්කාර නිසා ඒගොල්ලන්ට ලැබෙනවා. අනිත් එක මිත්‍යා දෘෂ්ටික දෙවිවරු ඒගොල්ලන්ට අප්‍රමාණ උපකාර කරනවා ශක්තිමත් වේ මාර්ගය තුල ඉස්සරහට යන්න. ඒ නිසා කොතනකවත් අපි ගැටෙන්න හොඳ නෑ. වැරදි කරන අය හොඳින් ඉන්නවා. මේ අපි හොඳින් ඉන්නේ දුකටපත් වෙනවා කියන කාරණේ ගැටෙන්න අවශ්‍ය නෑ. මොකද වැරදි කරන අය හොඳින් ඉන්නවා නම් ඒ එක පැත්තක් ඒගොල්ලන්ගේ සංස්කාර කුසල් සංස්කාර. ඒතකොට මෙතන ඉන්න කෙනා අපි දක්ෂ වෙන්න ඕනේ ඒවා දැකලා අපිත් වැරදි තැනට යමු වෙන්න නෙමෙයි. තේරෙනවද? මේ භයානකභාවයේ වැරද්දේ භයානකභාවය දැකලා අපි නිවැරදි වෙලා අපි කුසල් වලින් ශක්තිමත් වෙලා අනාගතයේ ශක්තිමත් ජීවිතයක් ලබන්න. අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ උතුම් අරමුණක් වෙනුවෙන් ජීවිතේ කැප කරපු උතුම් ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේ අපට මුණගැහෙන්නේ නිසල වනපෙතක බවුන් වඩමින් සිටි අවස්ථාවක. උන්වහන්සේ අපට මේ කාලවේලාව ලබා දෙන්නේ ඉඩවෙන් කර දෙන්නේ ඔබට උන්වහන්සේ අවබෝධ කරගත් සත්‍ය කරුණු පැහැදිලි කර දෙන්නට අවශ්‍ය වූ නිසාමයි. බුදුන් දෙසූ මඟ සත්‍යය සොයාගිය අපේ කාලයේ මුනිවරයකුගේ ආවර්ෂණය. ගරු ස්වාමින් වහන්ස අපි දකිනවා අද දවසේදී සැනසීමෙන් යුග ජීවිත ගත කරන්නන් අඩුයි. මේ අනුව ස්වාමි භාර්යාවන් හැටියට සම්බන්ධ වෙන්නේ කර්මානුරූපීව එකිනෙකාට වෛර කරන උදවියද ස්වාමින් වහන්ස. ආ එහෙම වෙන්න පුළුවන්. දැන් සිදුවත් කුමාරයාට යසෝදරාව හම්බ වෙන්නේ නෝන මේ සාරා සංඝ කල්පලක්ෂ කීයකට ඉස්සරහද? එයාර දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලයේදී නියත විවරණ ලබනකොටම යසෝදරාවයාට එවලි මුණ ගැහිලි ඉවරයි. එහෙනම් එදා ඉඳන් දසපාරමීම පුරාගෙන ආවා වූ දීර්ඝ වූ කුසල් දහම් වඩමින් ආවා වූ ගමනක්. ඒ නිසා ඒ ඒ පාරමී ශක්තිය නිසා ඒගොල්ලන්ට ඒවා ලැබෙන්නේ. නමුත් වර්තමානයේ නෝන අපි නිරේතුරුවම අකුසල් තුලමයි අපේ ජීවිත ශක්තිමත් වෙන්නේ. එදා අකුසල් ජීවිත තුල ශක්තිමත් වුණොත් නිරේතුරුවම ගැටුම්කාරී ගැටලුකාරී ජීවිතකමයි අපිට ලැබෙන්නේ සීලේ දුර්වලභාවය නෝන. නමුත් එහෙම නැතුව හොඳ සමග සම්පන්නව ජීවත් වෙන පෞල් ජීවිත අප්‍රමාණ තියෙනවා. ඒ ඒගොල්ලන් කුසලයේ තුල ශක්තිමත් භාවය නිසා. ඒතොර යමෙක් මේ ජීවිතයේදී සීලෙන් පරිපූර්ණ වෙන්නේ කුසලයේ තුලින් ශක්තිමත් වෙන්නේ කුමක් නිසාද? පෙර සංසාර පුරුදු නිසා. පෙර සංසාර පුරුදු ඒගොල්ලෝ සීලය හොඳින් වැඩුවා හොඳින් සද්ධාව තුල හිටියා. ඒ සංසාර පුරුදු නිසා ඒගොල්ලෝ මේ ජීවිතේ සීලය තුල ශක්තිමත්ව ජීවත් වෙනවා. සද්ධාව තුල ශක්තිමත්ව ජීවත් වෙනවා. පෞල් ජීවිතේ ගොඩාක් ආදර්ශමත් ආකාරයෙන් සුන්දරාකාරයෙන් ගත කරනවා. එතකොට ඒ හැකියාව ඒගොල්ලන්ට ලැබුණේ මොකද්ද? පෙර සංසාරික පුරුදු. තේරෙනවා. එතකොට පෙර සංසාරයේ සීලෙන් දුස්සීලභාවයන්ටපත් වෙලා සද්ධාවෙන් බැහැරටපත් වෙලා නමුත් මනුස්ස ජීවිත ලබලා එනකොට මේ ජීවිතේදුත් සීලෙන් දුර්වල වෙනකොට නෝන ඊට අදාළ දේවල් තමයි අපිට ලැබෙන්නේ. ඊට අදාළ. ඒ කියන්නේ සමාජය තුල මේ තියෙනා වූ දික්කසාද මේ පෞල් ප්‍රශ්න මේ සියල්ල මොකද්ද? දුස්සීලභාවයේ ප්‍රතිඵලමයි. දුස්සීලභාවයේ ප්‍රතිඵලමයි. ඉතින් ඔය ඒ දුස්සීලභාවයේ ප්‍රතිඵල මේ ජීවිතේ විතරක් නෙමෙයි. අතීත භවයන්හි අපි කළා වූ කර්මයන්ගේ ප්‍රතිඵල තමයි අපිට ලැබෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ එම කර්මානුරූපී දුක්සහගත බැඳීම සැමියා හෝ බිරිඳ පිළිගත යුත්තේ කොහොමද? මෙහෙමයිනු මං ඒකයි කිව්වේ අපි කරාගත් ආයුධේ අපිට ලැබිලා තියෙන්නේ. දැන් ඒක මහත් එක්ක ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා යාගේ මේ ෂර්ට් එකේ අත මෙච්චරක් උසලකෝ මේ බලන මහත් ස්වාමීන් වහන්සේ ගිය සුමානේ මගේ නෝන හපුල හැපුවා කියලා. ඒ කියන්නේ මගේ නෝන යක්ෂණියක් ස්වාමීන් වහන්සේ කියනවා. එයාගෙන් වචනෙන් කියන ස්වාමීන් වහන්සේ මගේ නෝනා යක්ෂණියක්. මේ බලන්න මාව හපලා ලේත් වෙනවා මං කොච්චර කියන දේ අහන්නේ එයා ද්වේෂය තුලමයි ඉන්නේ කිව්වා. මං ඒ වෙලාවක පුතේ ඔබම කියනවා ඔබේ නෝන යක්ෂණියක් කියලා. එහෙනම් දැන් ඔබේ නෝන ඔය කියන්නේ මොකද්ද? ඔබටත් යක්ෂයෙක් වෙන්න කියලායි. තේරෙනවද? එනිසා නෝනා යක්ෂණියක් වුණ දෙන් ඔබ කවදාකවත් යක්ෂයෙක් වෙන්න යන්න එපා. තේරෙනවද? මොකද ඔබ කරා වූ දෙයක් ඔබට ලැබිලා තියෙනවා. එනිසා ඔබට නෝනා පාරක් ගැහුවොත් ඔබ තව පාරක් ගහන්න කියලා කියන්නේ යාට. තේරුණා? දෙවෙනි පාරක් ගැහුවොත් තුන්වෙනි පාරක් ගහන්න හිස නවන්න. නමුත් ඔබේ හිස නමන්නේ නෝනට නෙමෙයි ධර්මයටයි. ඔබට අකීකරු නෝන කෙනෙක් ලැබුණා නම් ඒ ලැබුණේ ඔබේ සංසාර අකුසලයක් නිසාමයි. එහෙනම් ඒ අකීකරු නෝනා තුලින් ඔබ ධර්මයේ මතු කරගන්න දක්ෂ වෙන්න ඕන. වෙන කරන්න දෙයක් නැහැ. නමුත් අවංකවම මේ මහත්තයා මාස 5ක් විතර ගියාට පස්සේ හමු වෙලා මට කිව්වා ස්වාමීන් වහන්සේ දැන් මගේ නෝනා මට ගහන්නේ නැහැ කියලා. තේරෙනවද? දැන් එයා ප්‍රශ්නේ අමතක කළා. තේරෙනවද? නමුත් කවදා හරි දවසක අපි ওই ප්‍රශ්නේ මිදෙන්න නම් ඕනා අපි එන්න ඕනේ තැන උතන නෙමෙයි. තේරෙනවද? අපි එන්න ඕනේ තැන මොකද්ද බුදුරයන් වහන්සේ කියනවා අකමැති දේවල් අපිට ලැබිලා. ඒ නිසා අපි හෙළුවා වූ කඳුළු මහසાગරේ ජලයට වැඩි කියලා. තියෙනවා. අපි අකමැති බිරින්දෑවරු ලැබලා අප අකමැති සහෝදරයෝ ලැබලා අප අකමැති ඥාතීන් ලැබලා අපි හැඬුවා වූ කඳුළු මහසાગරයේ ජලයට වැඩි කියන නෝනා. එහෙනම් කවදාකවත් අපිට මේ කඳුළු සාගරේ නිමන් හිඳින්න නම් අපිට කරන්න ඕනේ මොකද්ද මේ ජීවිතයේ ලැබුවා වූ බිරිඳ මේ භව ගමනේ ලබන අවසාන බිරිඳයි කියන තැනට එන්න වෙනව නෝන තේරුණාද මේ ජීවිතයේ ලැබුවා වූ ස්වාමි පුරුෂයා මම මේ භව ගමනේ ලබන අවසාන ස්වාමි පුරුෂයා කියන තැනට එන්න වෙනවා එහෙනම් අපිට නරක බිරිඳක් සැර පරුම් ස්වාම පුරුෂයෙක් ලැබුණා නම් ඒ ලැබුණේ හේතුවක් නිසාමයි. අපි කාටවත් ස්වාමි පුරුෂයාට හෝ බිරිඳට බයින්න බෑ. තේරෙනවද? මොකද පෙර ජීවිතේ මමත් මගේ ස්වාම පුරුෂයාට අකීකරු වෙලා ඇති. පෙර ජීවිතේ මමත් බිරිඳට අකීකරු වෙලා ඇති. ඒ ඵලයන් තමයි මේ ජීවිතේ අපි ලබන්නේ. ඒ නිසා නෝනම් මේක කවදාකවත් අපිට හොඳින් ඔය වගේ ඔළුව නවල සිඳගෙන ඉස්සරහට යන්න පුළුවන් ගමන නෙමෙයි. තේරෙනවද? එහෙනම් අපි කරන්න තියෙන්නේ බිරිඳ කියන්නේ දුකක්, සාම්පුරුෂයා කියන්නේ දුකක්. ඒ නිසා මේ භව ගමනේ මල් ලබන අවසාන සාම්පුරුෂයයි අවසාන බිරිඳයි ලබන්නේ කියන තැන හිඳලා ඒ චිත්තය ඇති කරගෙන ගුටි කන තරමක් ඔළුව පහත් කරගෙන ගුටි කාමින් අපිත් එක ජීවත් වෙන්නයි තියෙන්නේ. මොකද මං කරපු දේකුයි මම විඳින්නේ. තේරුණා? එහෙම නැත්නම් ඉන් එහාට අපි ඉස්සරහට යනවා නම් ඒ ඉස්සරහට යෑම තුල තව තවත් විනාශයන් කරායි අපි යන්නේ. ඒ ඉස්සරහට යනවා කියන්නේ මේ බිරිඳ හොඳ නෑ කියලා තව බිරිඳක් කරේ විශ්වාසය ඇති කරගන්නවා. මේ සාම්පුරුෂයා හොඳ නෑ කියලා තව සාම්පුරුෂයෙක් කරේ විශ්වාසය ඇති කරගන්න. නමුත් බුදුරයන් වහන්සේ කියන්නේ බිරිඳක් ලැබුවද සාම්පුරුෂයෙක් ලැබුවද ඔබ ලබලා තියෙන දුකක් කියන කාරණේ. එහෙනම් මේ ගැටලුවෙන් අපිට මිදෙන්න තියෙන එකම තැන තමයි මේ භව ගමනේ මල් ලබන අවසාන ස්වාම්පුරුෂයයි බිරිඳයි ලැබුවේ මොකද ඔබ මේ ජීවිතේ මාර්ගඵලලාභී දෙවියෙක් දිව්‍යාංගනාවක් වුණොත් ඔබට නැවත බිරිඳක් ස්වාම්පුරුෂයෙක් ලැබෙන්නේ නැහැ තේන. එතන තමයි ගැලවීම මඟ. එහෙම නැත්නම් ඉතින් ලෝකේ කොතනකවත් ඔය රණ්ඩු වෙනවා අපිටත් අප්‍රමාණ අය ඇවිල්ලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ සාම්පුරුෂයා මෙහෙමයි බිරිඳ මෙහෙමයි මෙහෙම කියලා. නමුත් ඉතින් කරගත්තා උදේ අපි ලබන්නේ. ඉතින් තව තව මේ ජීවිතේ අපි දුස්සීල නම් ඒ කරගත්තා උදේ තව තව බලවත් ප්‍රශ්න බවට අපි පත් කරගන්න. ඒ නිසා එවැනි ප්‍රශ්න තියෙනවා නම් අපි වහාම ඉස්සෙල්ලාම අපි සීලෙන් පරිපූර්ණ වෙන්න ඕන. අපි සීලෙන් පරිපූර්ණ වෙලා මම ඒකයි කිව්වේ පාරක් ගහද්දි දෙවෙනි පාරටත් හිස නමන්න ඒ ගුටි ගන්නේ බිරිඳගෙන මේ ඔබ ඒ හිස නමන්නේ ධර්මයටයි කියන කාරණේ. වෙන ඉතින් කරන්න දෙයක් නැහැ. දම් පිපාසාවෙන් පෙළෙන අපට දම් ගඟුලින් දම් තෝතක් ගරු ස්වාමින් වහන්ස ගිහියෙකු රැකිය යුත්තේ ආජීවාෂ්ටමක ශීලයට පංචශීලයේද නෑ ගිහි පින් ඇතුළත නොනා ආජීවාෂ්ටමක ශීලය පංචශීලයට වඩා ශ්‍රේෂ්ඨයි. නමුත් සාමාන්‍ය ගිහි කෙනෙකුට පංචශීලය තමයි අපි අනුදානන්නේ. මොකද ආජීව අට්ටමක සීලයට ගියොත් එතන මේ මිච්ඡා ආජීවය කියන සිල්පදයක් තියෙනවා. ඒතකොට පිසුනා වාචා, පරුෂා වාචා, සම්පප්පලාපා කියන සිල්පද තියෙනවා. දැන් සමහරු දාන දෙන්න ওই ආරණ්‍ය වලට එනවා. ඒ ඇවිල්ලා වාහනයක බස් එකක තමයි ඒගොල්ලෝ එන්නේ. ඉතින් ආපුවාම අපි ඒගොල්ලන්ට ආජීව අට්ටමක සීලය සමාදන් කරනවා. නමුත් සමාදන් කරලා ඒගොල්ලෝ යන ගමම්ම වාහනේ සින්දු කියාගෙන බෙර ගහගෙන ඕවා කරගෙන තමයි යන්නේ. එතකොටම අර සීලය දුර්වල වෙනවා. තේරුණාද? එතකොට අපි කියමු යම් කෙනෙක් ඉන්නවා කඩේ හන්දියේ ග්‍රොසරියක් කරන මහත්තයෙක් ඉන්නවා. එයා ග්‍රොසරිය අයිස් පෙට්ටියේ අකුකුල් මස් විකුණනවා. එවනම් කඩේ හන්දියේ හෝටලයක් කරන මහත්තයෙක් ඉන්නවා. ඒ හෝටලේ මහත්තයා කොත්තු රොටියක් එහෙම නැත්නම් මාළු පිරිසියක් මාළු බත් එකක් විකුණනවා. ඒ මොහොතේම නෝනා ඒගොල්ලෝ ආජීවයට අහුවෙනවා. තේරෙන්නේ මොකද ඒගොල්ලෝ මස් මාංශ වෙළඳම් කරනවා. එහෙමනම් එතනදී අපිට ගැළපෙන සීලය තමයි පංචශීලය. තේරෙනවද? ඒතකොට අපි කිව්වොත් එහෙම නෑ පංචශීලය නෙමේ හැමෝම ආජීව අට්ටමක සීලය රකින්න කියලා. එහෙනම් මේ රටේ ඉන්න කිසිම ගොසරියක් කිසිම හෝටලයක් කරන කෙනෙකුට ආජීව අට්ටමක සීලය රකින්න බෑ. තේරෙනවද? එහෙනම් අපි ඒගොල්ලන්ව ධර්මයෙන් ඈත් කරන්න බෑ. ධර්මයෙන් අයින් කරන්න බෑ. ඒගොල්ලොත් මේ ශාසනයෙම කොටසක්. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ නිත්‍ය සීලය පංච සීලය බවට රකින්න. තේරෙනවද? පංචශීල් සමාදන් වුණාට පස්සේ ඔබ හෝටලේ මාළු කෑල්ලක් වික්කායි කියලා ඔබට සිල්පදයක් බින්දෙන්නේ නැහැ. තේරෙනවද? ඉතින් Taman සීලය තුල ශක්තිමත් වෙලා ඉස්සරහට යද්දී සද්ධාවෙන් පරිපූර්ණ වෙද්දී මාර්ගයේ ශක්තිමත් වෙද්දී එයා මිත්‍යා ජීවෙන් වෙනස් වෙයි. එහෙම නැතුව සාමාන්‍ය ගිහි කෙනෙකුගේ නিত্য වූ සීලය පංච සීලය කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ගරු ස්වාමීන් වහන්ස සමාදන් වන එම ශීලයන් බිඳෙනකොට සිද්ධ වෙන අකුසල කර්මයන් කොයි ආකාරයෙන්ද ස්වාමීන් වහන්ස පැහැදිලි කරගන්න පුළුවන්? මෙහෙමයි නෝනා. අපි නිරතුරුවම හුඟක් අය සමාජයෙන් කියන ප්‍රශ්නයක් තමයි හාමුදුරනේ මම ව්‍යාපාරයක් කරනකොට රැකියාව කරනකොට මට බොරුවක් කියවෙනවා. නැත්තම් මම මගුල් ගෙදර ගියාම මත් වතුර ටිකක් පේනවා. ඒ නිසා ස්වාමීන් වහන්සේ මේ සිල්පදේ නැත්තම් දෙක නිසා අපි නිරේතුරුවම ගැටෙන සිතෙන් ජීවත් වෙන්නේ. ඒ නිසා කොයිම වෙලාවකත් නොනා බිඳෙන සිල්පදේ ගැන හිතලා ගැටෙන්න යන්න එපා. මොකද Taman බිඳෙන සිල්පදේ ගැන හිතලා ගැටෙන මොහොතක Taman මිය පරලව ගියොත් ඔබ වැටෙන්නේ සතර අපායට. ඒක මහා අපරාධයක් නෝන. තේරෙනවද? රකින්න සිල්පද හතරක් තියෙනවනේ. හැම වෙලාවම රකින්න සිල්පද හතර ගැන සතුටු වෙමින් ජීවත් වෙන්න. තේරෙනවද? රකින්න සිල්පද ගැන හතර සතුටු වෙමින් ජීවත් වෙද්දී ඒ සතුට විසින්ම බිදෙන සිල්පදේ නිවැරදි කරගන්න අපිට පුළුවන්කම ලැබෙනවා. කොයිම වෙලාවකවත් සිල්පදයක් බිදුනා කියලා බිදුන සිල්පදේ ගැන ගැටෙන්න හිතන්න යන්න එපා. ඒක නිවැරදි කරන්න උත්සාහ ගන්න. නමුත් රකින්න සිල්පද හතර ගැන හිතලා සතුටු වෙන්න. රකින්න සිල්පද ගැන හතර හිතලා සතුටු නොවුනොත් නොනා අනිවාර්යයෙන්ම ඒ සිල්පද බිඳෙන සිල්පදේ ගැන ගැටුනොත් අපි අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම සතර පාටයි යන්නේ. නමුත් හරි අපරාධයක් රකින්න සිල්පද හතරක්. ඒ නිසා අපි උත්සාහ ගන්න ඕනේ බිඳෙන සිල්පදේ නිවැරදි කරගන්න. නමුත් බිඳෙන සිල්පදේ ගැන හිතන්න යන්න එපා. රකින්න සිල්පද ගැන හතර හිතලා සතුටු වෙන්න. ඒ සතුටම බිඳෙන සිල්පදේ නිවැරදි කරගන්න හේතු වේවි. ඒ වගේම තමන්ගේ අතීතයේ වුණා වූ සිල්පද බිඳීමක් තියෙනවා නම් කොයිම වෙලාවකවත් ඒ සිල්පද බිඳීම නැවත නැවත සිහියට ගන්න යන්න එපා. ඒ සිල්පදය අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට දැකලා යටපත් කරලා දාන්න. ඒ අකුසලයේ විපාකයේ පිණිස ඒවි. නමුත් ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් අතීතයේ සිදු වුණා වූ සිල්පද විදීම් තියනවා නම් ඒක අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට යට කළා දාන්න නැවත මතු කරලා ගන්න එපා. මේ මොහොතේ ඉඳන් ශක්තිමත්ව සීලය තුල ජීවත් වෙන්නේ. දැන් අඟුලිමාල මිනිස්සු 999ක් මරනවානේ. 999ක් මරලා අම්මාව මරන්නේ කියලායි මේ යන්නේ ආනන්තරී පාප කර්ම කරන්නේ. නමුත් ඒසා මනුස්ස ඝාතන කරලා ඒ සෑම ඝාතනයක්ම අකුසලයක්ම අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට යටපත් කරලා උතුම් රහත් භාවයට පත් වෙනවා. නමුත් අකුසලේ විපාකයට ආවා. අකුසලේ විපාකයට නෙමෙයි අපි බය වෙන්න ඕනේ. මේ ධර්මාබෝධය තුල ශක්තිමත් ඉස්සරහට යන්න. ඒ නිසා සිල්පදයක් බිඳුනොත් කොයි වෙලාවකවත් බිඳුන සිල්පදය ගැන ගැටෙන්න එපා. නිවැරදි කරගන්න උත්සාහ ගන්න. රකින්න සිල්පද ගැන හතර හිතලා සතුටු වෙන්න. ගරු ස්වාමින් වහන්සේ ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට සෝවන් භාවයට පත්වීම අතිශය අසීරු කාරණයක්ද ස්වාමින් වහන්සේ? අනේ නෑ බුදුරජාණන් වහන්සේ මේ විසාකාව අනේ පිරිසිදුමා නකුල මාතා නකුල පියා ඔය වගේ දසදහස් ගණන් ලක්ෂ ගණන් උපාසක උපාසිකාවන් හිටියා. ඉතින් මේක අපහසුතාවයක් නෑ අපහසු වෙන්නේ අපි තුල විචිකිච්ඡාව තියෙන නිසා. මේක අපහසුයි කියන සැකය නිසාම අපිට මේක අපහසුවක් බවට පත් වෙනවා. ඉතින් මේ අපහසුවක් නෑ කියන කාරණේ සකස් කරලා දෙන්නේ කවුද? සද්ධාව. අපිට හිතෙනවා නම් සෝවාන් ඵලයට පත්වීම අපහසුයි කියලා මොකද්ද ප්‍රශ්නේ තියෙන්නේ? සද්ධාවේ ප්‍රශ්නයක් නෝන. සද්ධාවේ. එහෙනම් සද්ධාව ඇති කරගන්නේ කොහොමද? කල්යාණ මිත්‍රාශ්‍රය ලබන්න ඕනේ, සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ, ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරන්න ඕනේ. ඔන්න එතකොට සද්ධාව සකස් වෙනවා. තේන්න? සද්ධාව සකස් වුණාට පස්සේ මේ ජීවිතේ සෝවාන් වෙන්න බැහැයි කියන විචිකිච්ඡාව තමන්ගෙන් බැහැරට යනවා. තේන එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. කාට හරි මේ ජීවිතේ සෝවාන් ඵලයටපත් වෙන්න බැහැයි කියලා තියෙනවා නම් සද්ධාවේ ප්‍රශ්නයක් එතන තියෙන වෙන කිසිම දෙයක ප්‍රශ්නයක් නෙමෙයි. අතිපූජ්‍ය රාජගිරියේ අරියඥානගරු ස්වාමින් වහන්සේගෙන් අප විමසමු පංචශීලයේ රකින්න කෙනෙකුට උනත් අමනුෂ්‍ය බලපෑම් ඇති වෙන්න පුළුවන්ද කියලා. දම් පිපාසාවෙන් පෙළෙන අපට දම් ගඟුලින් දම්තෝතක් ගරු ස්වාමින් වහන්ස පංචශීලයේ රකින කෙනෙකුට වුණත් අමනුෂ්‍යන්ගේ බලපෑම් ඇතිවිය හැකිත. මේ මයිනෝන එහෙම කරන්න බැරිකමක් නැහැ. තේරෙනවද? නමුත් කෙනෙක් සද්ධාවෙන් පරිපූර්ණ නම් සීලයෙන් පරිපූර්ණ නම් තමන් තුළ විශ්වාසයක් සකස් වෙන්න ඕනේ අමනුෂ්‍යයෙකුට තමන්ගේ ජීවිතයට බලපෑමක් කරන්න බැහැ කියලා. එහෙම සකස් වෙන්න ඕන. තේරෙනවද? සමහර විට අපි සද්ධාවෙන් පරිපූර්ණ නැහැ. නමුත් සිල්පද පහ අපි ආරක්ෂා කරනවා. සිල්පද පහත් ආරක්ෂා කරගෙන අපි නිරේතුරුවම අපේ මැරිච්ච අම්මා ගැන තාත්තා ගැන ආච්චි ගැන සීයා ගැන හිතමින් හිතමින් ඒවා පස්සෙම දුවනවා. ඔය සමහරු ඉන්නේ දැන් ආච්චි මැරලා අවුරුදු 20යි. තාමත් ආච්චි ගැන හිත හිත අඬ අඬ ඉන්නවා. එතකොට මේගොල්ලෝ මේ පරදත් රූප ජීවි പ്രേත කියන තැන ඉන්නවා නම් പ്രേත ලෝකවල ඉන්නවා නම් ඒගොල්ලන්ට මේ අපේ හිත දකින්න පුළුවන්. තේරුණාද? එතකොට එහෙම දැක්කහම මේ අය මේ අපිට මැරිච්ච අය කරේ මෙච්චර ලෙන්ගතුයි කියලා ඒගොල්ලෝ අපේ ජීවිතේට එන්න පුළුවන් ඕන. එහෙම බැරි කමක් නැහැ. එහෙම එන්න පුළුවන්. ඔය සමහරු සාත්‍තර කියනවා වගේ ඔය කියන්නේ. ඔය දෙවිවරු නෙමෙයි. දෙවියෝ එන්නේ නැහැ කවදාකවත් මිනිස්සෙක්ගේ ඇඟට. තේරෙනවද? ඔය මේ පල්ලෙහා ඉන්න නීච කොටස්. දේනත් මොකද ඒවා කෙරෙහි උපාදානය සකස් කරගෙන ඒගොල්ලොත් අප කැමති අපිට උදව් කරන්න අපිට කීයක් හරි හම්බ කරලා දෙන්න ඒ වගේ ඒගොල්ලෝ මේ ශරීරයට වැහිලා එක එක දේවල් කරන්න පුළුවන් ඒගොල්ලන්ගේ උපාදානය නිසා එහෙම නැතුව සමහර වෙලාවට දැන් මුගලන් මහරහතන් වහන්සේගේ කුසටත් එක්තරා අවස්ථක මායя රින්දනවා තේරෙනවද ඒ වගේ අමනුෂ්‍ය කොටස් ශරීරයට රිංගලා රෝගාබාධයන් ඇති කරන්න පුළුවන් අමනුෂ්‍ය කොටස් වගේම මේ ප්‍රේතය භූතය වගේම ප්‍රේත මේ තිරිසන් ලෝකෙකුත් තියෙනවා මනුෂ්‍ය ලෝක ආශ්‍රිතව ප්‍රේත තිරිසන් ලෝකයක් ප්‍රේත ආලි പ്രേත හරක් പ്രേත මේ භූත මුව භූත මේ කුකුල්ලු භූත මේ මේ මොනරු එතනින් ගියාම භූත මාළු භූත තලගොයි භූත මකුලුව භූත මදුරුව මේ වගේ මේ මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව භූත තිරිසන් ලෝකය. ඒ භූත තිරිසන් ලෝකයේ මේ භූත තලගොයි ඉන්නවා. තේරෙනවද? ඒතකොට මේ භූත තලගොයා ජීවත් වෙන්නේ කොහොමද? භූත මකුලුවන්ව මරාගෙන කාලා. තේරෙනවද? ඒතකොට මේ භූත ලෝකයේ ඉන්නා වූ භූත මකුලුවන් වගේ සතෙකුට උනත් අපේ ජීවිතේ රින්ගන්න පුළුවන්. කොහොම වුණත් මෙවැනි දේවල් සිද්ධ වෙන්නේ අපි සද්ධාවෙන් සීලෙන් දුර්වලභාවයට පත් වෙලා නම්. අපි සද්ධාවෙන් සීලෙන් පරිපූර්ණ නම් මෙවැනි අමනුෂ්‍ය බලවේග වලට අපේ ජීවිතයට එන්න බෑ. ඒ කියන්නේ කොතනකින්වත් ගැළවීමක් නැහැ. මොකද ලෝකේ ඒ තරම් සංකීර්ණ තැනක් නෝනා. පියවි ඇහැට අපිට පේන්නේ ලෝකයෙන් පුංචිම තැනක් විතරයි. පුංචි දෙයක් විතරයි. මේ නොපෙනෙන සමාධිය ඇහැට තමයි මේ ලෝකයේ තියෙන යථා ස්වභාවය දකින්න. මේ යථා ස්වභාවයේදී මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන තිරිසන්ුන්ට වඩා භූත ලෝකයේ තිරිසන් සතුන් වැඩි. තේරෙනවා. ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක් සමාධියෙන් පසු වෙනකොට ඒක මුහුදාශ්‍රිතව තියෙන කුටියක උන්වහන්සේ දකිනවා මේ සද්දන්තේ අක්ෂේක්. ඒ අක්ෂයාව මේ මේ මිත්‍යා දෘෂ්ටික අක්ෂේක්. මිත්‍යා දෘෂ්ටි කියන්නේ මේ දැල් එළියට පැනලා ඇස් රතු වෙලා එළියට පැනලා බඩ නිරපු මිත්‍යා දෘෂ්ටික අක්ෂේක්. ඒතර මේ මිත්‍යා දෘෂ්ටික අක්ෂයා ඉන්න තැන එතන තියෙනවා මේ හරක් ඔලු හතක් නැත්නම් අටක්. ඒ හරක් ගෙවුණු අපේ හරක් වගේ විශාල ඔලු නෙමෙයි. ඊට වඩා පොඩි. ඒතකොට එයා මුහුදායිනේ ඉන්න නිසා එයා ළඟ තියෙනවා මේ මාළු ගොඩක්. තේනද ඒ එක මාළුවෙක් නෝනා මීටර් කොහොමත් 30ක් විතර විශාලයි ඒ එක මාළුවෙක්. ඒ මාළුවා දෙකට කපලා තුනට නවලා තියෙන්නේ. ඒ වගේ මාළු දෙන්නෙක් විතර මෙහෙම නවලා එක ගොඩේ ගහලා තියෙනවා. තේරෙනවද? ඒතොර මේ හරක් මේ ඔලු තින්නේ ඇයි? මෙයා මේ හරක් ටික කාලා. එතකොට මේ හරක් කියන්නේ නෝන මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන හරක් නෙමෙයි. තේරෙනවද? මනුස්සයා මනුස්ස ලෝකේ ජීවත් වෙන හරක් මරාගෙන කනවා වගේ ඒ අමනුස්ස යක්ෂ പ്രേත කොටස් යක්ෂ කොටස් අර භූත ලෝකේ ඉන්න සත්තු තමයි මරාගෙන කන්නේ. දැන් මුහුදේ මාළු ඉන්නවා වගේම භූත මාළුත් ඉන්නවා. මා විශාල මාළු ඉන්නවා. ඒගොල්ලෝ මැරිලා ගිහිලා භූත ස්වභාවයේ මාළු වෙලා උප්පත්තිය ලබනවා. ඔය හරක් රැල් පිටිපස්සේ භූත හරක් අප්‍රමාණව ඉන්නවා. මොකද හරකෙක් මැරෙන වෙලාවේ එයාට රැළ පිළිබඳවයි උපාදානය සකස් වෙන්නේ. නමුත් එයා හරකෙක් කුසේ ඉපදුනේ නැත්නම් ඒ රැළේම භූත සතෙක් කියලා ඉපදෙනවා. ඒතකොට මේ භූත සත්තු තමයි මේ යක්ෂයෝ අල්ලගෙන මරාගෙන කන්න. තේන්න. ඉතින් ඒ වගේ සංකීර්ණ ලෝකයක් අපි ඉස්සරහ තියෙනවා නෝන. ඉතින් ඒ සංකීර්ණ ලෝකයේ ඉන්න මේ මකුළුවා වැනි සතෙකුටත් අපේ ජීවිතයට රිංගන්න පුළුවන්. සිංහල අපේ කොතන හරි ලෙඩ කරන්න පුළුවන්. එහෙම නැහැ කියලා කියන්න බෑ. ඉතින් එහෙමනම් ඒවෙන් අපි ආරක්ෂා වෙන්න නම් අපිට මේ නොපෙනෙන ලෝකේ නැති කරන්න බෑ. භූත ලෝකේ එහෙම නැත්නම් പ്രേතයා යක්ෂයා කියන කෙනා නැති කරන්න බෑ. ඒවා ලෝකේ ස්වභාවයන්. එහෙනම් අපි මේවාට ඔරොත්තු දෙන ජීවිතයක් අපි සකස් කරගන්න ඕනේ. මේවාට ඔරොත්තු දෙන ජීවිතය කියන්නේ මොකද්ද? තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක්, සීලේනුත් පරිපූර්ණ වෙච්ච ජීවිතේ. උන්වහන්සේ බුදුදහම ඇසුරින් පසක් කර ගන්නා වූ මේ ජීවිත සත්‍ය නැවත නැවතත් ඉස්මතු කරමින් අපට පැහැදිලි කරන්නේ ඔබටත් මටත් නොවරදින්නටමයි. අපායකාමී නොවි ජීවත් වන ආකාරය හඳුන්වා දෙන්නටයි. එහෙමනම් උන්වහන්සේ පැහැදිලි කර දුන් කරුණු නැවත නැවතත් හොඳින් සිතෙහි දරාගෙන ක්‍රියාවෙහි යොදවන්න. ධර්මයේහි හැසිරෙන්නා ධර්මයේ විසින්ම රකිනු ලබයි කියන කාරණය සිතෙහි දරා ගන්න. ගරු ස්වාමින් වහන්සේට සියලු දෙනාම එක්ව පින් අනුමෝදන් කරන්න. උන්වහන්සේට මේ සත්‍ය ධර්මයේ සොයා තවත් බොහෝ දුර යන්නට ශක්තිය ධෛර්යය ආශිර්වාදය ලැබෙන්නට කියා අප ප්‍රාර්ථනා කරමු. දැස් පියාගන්න තුරුපත් සෙලවෙන හඬ පවා ඇසෙන දහම් අරණෙන් නැගෙන දම්කඳ විඳගන්න.